එත්තාවතාපික්ඛෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති තී සදාන්ත පින්වත්නි අපේ බ්‍රහ්මජාල සූත්‍රය සාකච්ඡා කිරීමෙන් අනතුරුව උචාන්ත උනා සම්මාදිට්ඨි සූත්‍රය සාකච්ඡා කරන්න විශේෂයෙන්ම මොකද බ්‍රහ්මජාල සූත්‍රය තුලදී අපිට තේරුණා විශේෂයෙන්ම බුදුරජාන් වහන්සේ දෘෂ්ටි 62ක් ප්‍රතික්ෂේප කරන ආකාරය අතීතය හා සම්බන්ධ දෘෂ්ටි අනාගතය හා සම්බන්ධ දෘෂ්ටි, ලෝකය හා සම්බන්ධ දෘෂ්ටි, ඊළඟ භවයක් හා සම්බන්ධ දෘෂ්ටි, නිවන හා සම්බන්ධ දෘෂ්ටි. ඉතින් මේ විදිහට විවිධ විදිහට බුදුරජාන් වහන්සේ දෘෂ්ටි ගණනාවක් වර්ගීකරණය කළා. ඉතින් ඒ සියල්ල ප්‍රතික්ෂේප කරනවා. එතකොට කෙනෙක්ගේ පැනයක් මතුවෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ එක්තරා සම්මා දිට්ඨියක් ඉදිරිපත් කරනවා. මොකද්ද ඒ නිවැරදි සම්මා දිට්ඨිය එහෙමනම්? කියන කාරණාව මතුවෙනවා. ඒක යම් තාක් දුරකට සාකච්ඡා කරන අදහසකින් තමයි අපි මේ සම්මාදිට්ඨි සූත්‍රය ඉස්සරහට ගත්තේ. සම්මාදිට්ඨි සූත්‍රය ඇත්තටම දේශනා කරලා තියෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ඒ වෙනකොට වැඩ කරනවා චේතවනාරාමය තුලදී. එතකොට තමයි මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේම වික්ෂුන් වහන්සේලා අරබයා පැවැත්නි කවුද නිවැරදිව මේ සම්මාදිට්ඨියක් සහිත වූවෙක් කියලා කියන්නේ. මොන වගේ සම්මාදිට්ඨියක්ද කෙනෙක් තුළ ඇති කරගත යුත්තේ? කියන කාරණාව මතු කළා තමයි මේ භික්ෂුන් වහන්සේලාගේ ආරාධනාවෙන් මේ සම්මා දිට්ඨිය විවිධ ආකාරයෙන් ඉදිරිපත් කරන්නේ. එතකොට එතන තව වැදගත් කාරණාවක් තියෙනවා සම්මා දිට්ඨි සම්මා දිට්ඨීති ආවසෝ උච්චති කිත්තාවතානුකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති. උජුගතාස දිට්ඨි. ධම්මේ අවෙච්ඡප්පසාදයෙන් සමන්නාගතෝ ආගතෝ ීමං සද්ධම්මං. දැන් එතකොට මේ එකතකින් කියනවා නම් මේක සුළුපටු සම්මාදිට්ඨියකුත් නෙමෙයි මේ සම්මාදිට්ඨිය මේ සාරිපුත්‍ර සාන්නාංශ ඉදිරිපත් කරන සම්මාදිට්ඨිය යම්සි කෙනෙක් ඇති කරගත්තා නම් උන්වහන්සේට එතුමාට සේක මට්ටමටපත් වෙන්න පුළුවන් ඉන් ඉදිරියට යන්නත් පුළුවන්. ඉතින් කියන්නේ මෙතන ලෞකිකත්වයට කොබ්බෙන් ගිය සම්මාදිට්ඨියක් ටික ටික අපිට සාකච්ඡා කරන්න අවස්ථාව සැලසෙනවා. එතකොට පටන් ගන්න හරි සරල තැනකින් ඒ කර්මය හා සම්බන්ධ ඊට මුල් වෙන කුසල් අකුසල් මුල් වෙන මුල් කරගත්ත සමාධිත්‍යයෙන් තමයි පටන් ගන්න. එතකොට කුසලං අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති. ඒ විදිහට විස්තර කරලා දෙනවා. මොනවද අකුසල් මොනවද අකුසල මූල මොනවද කුසල් මොනවද කුසල මූල කියන කාරණාවත් එක්ක තමයි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ සම්මාදිට්ඨිය විස්තර කරන්න පටන් ගන්න. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ අපි කාටත් තේරෙන තැනකින් පටන් ගන්න තියෙන්නේ. අපි කවුරුත් දන්න තැනකින් පටන් ගන්න තියෙන්නේ. ඉතින් එතකොට අපිට පහසුයි මේ ධහමට බැහැ ගන්න. හොඳ නරක තේරුම් ගැනීම ඉතාම වැදගත්. මොනවාද කුසල් මොනවාද අකුසල් කියලා. ඒක ඒ පදනම මත පිහිටාගෙන තමයි තොර කෙනෙක් කටයුතු කරන්නේ. මේ කාරණාව බුදුරජාන් වහන්සේත් මහා චත්තාරිසක සූත්‍රයේදී ඒ ලෞකික සම්මාදිට්ඨිය මට්ටමේදීම විස්තර කරනවා. උන්වහන්සේත් එතෙන්දි කියනවා ඒ දුන්නේ විපාක තියෙනවා. ඒ වගේමයි පුජ පූජා සත්කාරවල යම් විපාකයක් තියෙනවා. මෙලොවක් තියෙනවා, පරලොවක් තියෙනවා. අම්මා කෙනෙක් ඉන්නවා, තාත්තා කෙනෙක් ඉන්නවා. ඒ අයට කරන උපස්ථානවල ප්‍රතිඵල තියෙනවා. මේ විදිහට අර කර්මය කර්මඵලය අදහන පැත්ත බුදුරජාණන් වහන්සේ ලෞකික සම්මාදිට්ඨිය පැත්තේදී හොඳට බතු කරලා පෙන්නනවා. ඒකෙම යම් ඉඟියක් කරනවා මේ ලෝකයේ පිළිබඳව යථාබෝධයක් ලැබපෝ විශිෂ්ට ඥානයකින් මේ ලෝකය අවබෝධ කරගත්තු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා කියලා අපිට තව පොඩි ඉඟියක් කරනවා මේ අපි දන්න මට්ටමින් ඔබට යන්න. අපි දැනට දන්නේ යම්කිසි සුළු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. නමුත් ඉන් එහාට දැනගත්ත ශ්‍රමණ බ්‍රාහමණය ඉන්නවා. ඒ නිසා අපේ හිතෙත් යම්කිසි නිහතමානීත්වයක් ඇති කරගෙන අපිට පුළුවන් ඒ ඉදිරි ගමනකට තවත් එහාට මේ සම්මාදිට්ඨිය පතුරව ගන්න. සම්මාදිට්ඨිය කියන එක එතකොට අපිට තේරෙනවා මේ එක තැන තියෙන එක තනි ස්වභාවයක් නෙමෙයි ඒකේ ක්‍රමානුකූල වර්ධනයක් පුළුල් වීමක් ගැඹුරට බැස ගැනීමක් පේන්න තියෙනවා. ඒ නිසා කෙනෙක් මේ සරලව ලෞකික වශයෙන් කුසල අකුසල දැන ගැනීම, ඒවැ මූලයන් දැන ගැනීම කියන තැන පටන් ගත්තර මොකද? ඒකේ තව එහාට යාට යන්න යන්න ලොකු ගැඹුරකින් මේ කුසල් අකුසල් වලම සූක්ෂම පැති දැනගැනීමෙන් යෑමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි ගිය සතියේදී සාකච්ඡා කළා මේකේ දෙවන අවස්ථාව දැන් සාරිපුත්‍ර සාමණේරයන්සේ මේ කුසල් අකුසල් පිළිබඳව ඒවායේ මූලයන් පිළිබඳව එබඳු විවරණයක් සම්මාදිට්ඨිය වශයෙන් ඉදිරිපත් කරාම එතන ඉන්න භික්ෂුන් වහන්සේලා ප්‍රශ්නයක් නගනවා. ඒ ඉදිරිපත් කරපු කාරණාවට සතුටු වෙලා මාක්කරේ තවත් ක්‍රමයක් එහෙම තියෙනවද මේ මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න. මේ ඍජු වූ ප්‍රතිපදාවට එළඹෙන්න මේ ධහමට පැමිණෙන්න තවත් සම්මාදිට්ඨිය පිළිබඳ විවරණයක් තියෙනවද කියන කාරණාව මතු කරාම තමයි සාරිපුත් සාහනාසේ තියෙනවා කියලා ආහාර පිළිබඳව විවරණයක් ඉදිරිපත් කරන්නේ. ඒතර ආහාර පිළිබඳව දැනගත් දින ගැනීම. ඉතින් අපි අහලා තිනවා ඒතකොට මේ ආහාර හතරක් මේ ධර්මයේ විස්තර වෙනවා. අපි කවුරුත් දන්න කබලින්කාර ආහාරය කඩලා කන වළඳන ඒ ආහාරය ඊට පස්සේ දෙවන වශයෙන් ස්පර්ශය ස්පර්ශය මූලික කරගත්ත මේ සලායතන වලට ගෝචර වෙන ඒ රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ බාහිර ආයතනත් එක්ක ඇති කරගන්නා ඒ ගනුදෙනුව එතන ආහාර ගැනීම. ඊට පස්සේ මනෝ සංචේතන ආහාර කියලා අපේ චේතනාපූර්වක කයින් කරන ක්‍රියාවන්, වචනයෙන් කරන ක්‍රියාවන්, මනසින් කරන ක්‍රියාවන් තියෙනවා. ඉතින් එතනත් එක්තරා අන්දමක අපි තුල යම් සතුටක්, පුජ්‍යල භාවයේ ස්පතු වීමක්, කෙනෙක් පුජ්‍යලයේ තනා ගැනීමක් උනත් කරන්න පුළුවන් මේ කරන ක්‍රියාවන් හරහා. එතන ඒ වගේම මෙතෙන්දී විශේෂයෙන් කර්මත් රැස් වෙනවා. මේ බඳු ක්‍රියා කිරීම හරහා කායික වේවා, වාචසික වේවා, මානසික වේවා යම්ස කෙනෙක් එක්තරා අන්දමක තෘප්තියක් ලබනවා, සතුටක් ලබනවා, උත්තේජනයක් ලබනවා කිරීම තුළින්, ක්‍රියා කිරීම තුළින්, චේතනාපූර්වක කටයුතු කිරීම තුළින් එතනත් ආහාර ගැනීමක් වශයෙන් ධහමේ ගැඹුරින් විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ විඥානං චතුත්තං කියලා මේ හතරවෙනි ආහාරය වශයෙන් මේ විඥාන නාම රූප අතර කෙරෙන එක්තරාන්දමක ගනුදෙනුව එක්තරා අන්දමක විඥානයේ නාම රූපය තුල බැහැ ගැනීම, පැටලීම පැත්ත පෙන්ලා දෙනවා. මොකද එතනත් විඥාණයට තනියෙන් ඉන්න බැරුව විඥාණයට ස්වාධීනව හුදකලාව ඉන්න තියෙන අපහසුතාවයේ මත තණ්හාවෙන් පෙළඹිලා එයා එක්තරා අන්දමකින් නැවත නැවත මේ නාම රූපේ ඇලෙන්න නාම රූපේ බැඳෙන්න ඒ තුල පිහිටා ගන්න ප්‍රයම් කරන ගතියක් තියෙනවා. එතනක් තියෙන්නේ එක්තරා අන්දමකින් විඥාණය වශයෙන් ආහාර ගැනීම. මේ ආහාර සම්බන්ධයෙන් අපි ගියවර සෑන්දුරට සාකච්ඡා කළා. ඉතින් අපිට ඊළඟට යන්න පුළුවන් අද මාතෘකාවට. ඉතින් ඒ විදිහට ආහාර සම්බන්ධයෙන්ුත් විවරණයක් කරාට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් එතන ඉන්න භික්ෂුන් වහන්සේලා අහනවා තවත් ක්‍රමයක් එහෙම තියෙනවද? මේ ආර ශ්‍රාවකෙක් සම්මාදිට්ඨියට පැමිණෙන්න ඒ දහමට නිවැරදිව එළඹෙන්න තවත් උපකාර වෙන සම්මාදිට්ඨියක් ඒ පූර්වංගම වන තවත් සම්මාදිට්ඨියක් තියෙනවද? ඉතින් මේ කාරණාව ඇහුවට පස්සේ දැන් සාරිපුත්‍ර සානාංශේ තවත් සම්මාදිට්ඨියේ පැත්තක් පෙන්ලා දෙනවා. ඒ තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති කරගන්නා සම්මාදිට්ඨිය. නිවැරදි සම්මාදිට්ඨිය. යතෝකෝ ආවසෝ අරිය ශාවකෝ දුක්ඛංච පජානාති. දුක්ඛ සමුදයංච පජානාති. දුක්ඛ නිරෝධංච පජානාති. දුක්ඛ නිරෝධ ගාමිනින් පටිපදංච පජානාති. එත්තාවතාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. උජුගතා සුදිට්ඨි ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ීමං සද්ධම්මන්ති. ඉතින් එතකොට සාරිපුත්‍ර සානන්සේ තවදුරටත් මෙතන පෙන්නනවා මේ යම්සි කෙනෙකුට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව යම් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති කරගන්න පුළුවන් වුණා නම් අන්න එයාට මේ දහමට පැමිණි කෙනෙක් මේ තුල හොඳට බැහැගත් කෙනෙක් අවබෝධයක් ලැබුණු කෙනෙක් කියලා කියන්න පුළුවන්. එයාට සම්මා දිට්ඨියක් සහිත කෙනෙක් කියලා කියන්නත් පුළුවන්. දැන් මෙතන මොකද්ද මේ දුක කියලා කියන්නේ? ඉතින් ඒකත් උන්වහන්සේලාට අත් දක්වනවා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසායපි. දුක්ඛා යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංචපාදානක්ඛන්තා දුක්ඛා. ඉදං උච්චතාවසෝ දුක්ඛං. මේක අපිට අහලා පුරුදු ප්‍රකාශයක් බුදුරජාන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාවේදී ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී මේ දුක්ඛ සත්‍ය අඳුනලා දීපු ආකාරය. ඒකමයි සාරිපුත්‍ර සාහනාංශෙත් මෙතනදී මතක් කරන්නේ. අපිට මේ ඉපදීම දුකක්, ජරාවටපත් වීම දුකක්, ඒ වගේම ලෙඩවීම, ලෙඩ දුක් වලට බඳුන්වීම දුකක්, මරණයටපත් වීම දුකක්, ශෝක කිරීම, හඬා වැළපීම්, කායික, මානසිකව ඇතිවෙනා දුක්, ඒ සියල්ල දුක්. ඊළඟට යමක් අපි කැමති දෙයක් ලැබෙනවා නම් නොලැබෙනවා නම් ඒක දුකක්. අර අකමැති දෙයක් එක ගනුදෙනු කරන්න ගියාම ගියා නම් ඒකත් දුකක්. ඒක ඇත්තටම මෙතන සඳහන් වෙලා නැහැ. යම්පිච්ඡන්න ලැබති තම්පි දුක්ඛං කියන එක තමයි සඳහන් වෙලා තියෙන්නේ. අර සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. සංක්ෂිප්ත වශයෙන් මේ පංච උපාදානස්කන්ධේම දුකක්. ඒතර මේ එකාතකින් අපිට එතනත් බොහොම තේරෙන තැනකින් පටන් ගන්නවා. ඉපදීම දුකක් කියලා තැනකින් පටන් ගන්නවා. ඒතර මේ දුකක් හටගෙන තියෙන්නේ. ඒතර ඒක විපරිණාමයට ලක් වෙනවා. ලෙඩ දුක් වලට බඳුන් වෙනවා. ඊළඟට අන්තිමට මරණයටපත් වෙනවා. ඒතර මේ ජීවිත ප්‍රවෘත්ති ඇතුලේ ශෝක කිරීම, හඬා වැළපීම් මේවත් සිද්ධ වෙනවා. කායික මානසික දුක් දොම්නස් ඇති වෙනවා. ඊළඟට අපිට සමහර විට කැමති දේවල් ලැබෙනවා, සමහරලාට කැමති දේවල් ලැබෙන්නේ නැහැ. එතකොටත් දුකක් පහළ කරපු දේවල් බලාපොරොත්තු වෙන තරමින් එක්ක ලැබෙන්නේ. බලාපොරොත්තු වුණාට ඒ කිසිවක් ලැබෙන්නේ නැහැ. එතනක් තියෙන දුක. ඊළඟට සංක්ෂිප්තේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. එතකොට සංක්ෂිප්ත වශයෙන් කියනවා නම් මේ උපාදානස්කන්ධ පහම දුකක්. එතකොට මේ ස්කන්ධ උපාදාන වීමම දුකක්. වශයෙන් ගැඹුරින් පෙන්ලා දෙනවා. ඉතින් එතකොට මේ දුක්ඛ සත්‍ය පිළිබඳව එක්තරා අන්දමක අවබෝධයක් අපි ඇති කර ගැනීම වැදගත්. දැන් මෙතන ඊටාම වැදගත් කරුණක් තමයි මේක ඉදිරිපත් කරන ආකාරය. දැන් බුදුන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී මේක ඉදිරිපත් කරන්නේ ඉදං දුක්ඛං අරිය සත්‍යං. දැතර මේ දුක්ඛ ආර්ය සත්‍ය නිකන් අත දිගහැරලා පෙන්වනවා මේ තියෙන දුක්ඛ ආර්ය සත්‍ය. එතකොට මේ මම දුක විඳිනවා මම දුකක් විඳිනවා කියලා කතාවක් එතන ඇත්තේම නෑ. එතන මෙන්න දුකක් තියෙනවා. ඔන්නෝය කාරණා අතිශය වැදගත්. අපි කොහොමද මේ දුක්ඛ සත්‍ය පිළිබඳ මේ නිවැරදි ආකල්පයකින් බලන්නේ කියන එක. හුඟක් වෙලාවට එන්නේ මම දුක් විඳිනවා කියන තැන තමයි හුඟක් වෙලාවට අපි ඉන්නේ. එතන නෙමෙයි අපි ඉන්දිය යුත්තේ මේ සම්මාදිට්ඨිය ඇති වෙන අවස්ථාවේදී අපි තුළ සම්මාදිට්ඨිය ඇති වෙන්න නම් එහෙනම් අපි බලන්න ඕනේ ඉදං දුක්ඛං අරිය සත්‍යම් මෙන්න දුකක් තියෙනවා. ඒතර ඒක අපි නිකන් අර හරියට කියනවා අඩියක් පස්සට අරගෙන අනුන්ගේ දුකක් දිහා බලනවා වගේ තමයි මෙතන බලන්න තියෙන්නේ. මෙතන ඉපදීම නැමැති දුකක් තියෙනවා. ව්‍යාධීටපත් වීම නැමැති දුකක් තියෙනවා. ජරාවටපත් වීම නැමැති දුකක් තියෙනවා. මරණය නැමැති දුකක් තියෙනවා. අපි කැමති දෙයක් නොලැබීම නිසා හටගන්නා දුකක් තියෙනවා. ඒතට මේ දුක එතන එතන දැකීමක්. ඒතර මේ එතන එතන දකින්න නම් ඒක හොඳට නිකන් අවබෝධ කර ගැනීමක් තමයි මෙතෙන්දී බලාපොරොත්තුව. දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයි යන්ති කියලා තමයි බුදුරජාන් වහන්සේ එතෙන්දී දුක හාත්පසින්ම අවබෝධ කරගත්තා. ඒතර මේ දුක්ඛ සත්‍ය හාත්පසින් අවබෝධ කර ගැනීමක් තමයි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් දුකට අපිට එකපාරට විසඳුම් හොයන්න බෑ දුක්ඛ ගැන හරි වැටහීමක් නැත්තම්. දුක ගැන හරි වැටහීමක් එන්න නම් දුක හා සම්බන්ධයෙන් යම් පමණක අවබෝධයක් පුළුල් අවබෝධයක් අපි ඇති කරගත යුතු වෙනවා. ඒ නිසා මේ දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් මේ දහමේ ඉදිරිපත් වෙන කාරණා තුනක් වෙනවා. එකක් තමයි මේ සිද්ධාන්තමය වශයෙන් අපි මොකද්ද මේ දුකක් කියන්නේ කියලා ඇති කරගන්නා යම් අවබෝධයක්. අපි කියනවා සත්‍ය ඥානය කියලා. ඊළඟට මේ සත්‍ය ඥානයට අපි කල යුත්තේ කොමක්? නැත්නම් මේ දුක්ඛ සත්‍ය හා සම්බන්ධයෙන් අපි පිහිටිය යුත්තේ කොහොමද? ඒ තුල ප්‍රායෝගිකව යෙදිය යුත්තේ කොහොමද? ප්‍රතිපදාවක් වශයෙන් කල යුත්තේ කොමක්ද? කියන එක තමයි ඊළඟට එන්නේ. ඒකට අපි කියනවා පටිපත්ති කියලා. නැත්නම් කෘත්‍ය ඥානය කියලා. ඒතර ඒකදී දුක්ඛ සත්‍යය හා සම්බන්ධයෙන් ගන්නදී සම්පූර්ණ අවබෝධයක් ඇති කර ගැනීම. ඊළඟට පෙන්වනවා දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤා තන්ති. දැන් උන අවබෝධය ඇති කර ගත්තා. ඒක සම්පූර්ණ වුණා. පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගත්තා කියන කාරණා. ඉතින් එතන තමයි කෘත ඥානය කියලා පෙන්වන්නේ. එතන දැන් ඔන්න පටිවේදයක්. උතර ඒක අවබෝධ කරගත්තා. ඉතින් මේ අවස්ථා තුන හැම සත්‍යයක් ගානෙම තියෙනවා. ඒක තමයි අර ත්‍රිපරි වටය කියලා කියන්නේ. එතකොට මේ ත්‍රිපරි වටය හරහා ගිහිල්ලා තමයි හැම සත්‍ය හැම ඥානයක්ම නැත්තම් හැම සත්‍යයක්ම පෙළ ගැහිලා තියෙන්නේ, විස්තර වෙලා තියෙන්නේ. ඒතර ඔක්කොම ටික 3 4 12යි කියලා අපි දන්න ද්වාදසාකාරය එතකොට මතුවෙනවා. එතකොට මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් මේ විස්තරය අපි ටිකක් දැනගෙන තිබීම වැදගත්. මේ පුළුල් අන්දමකින් අපි මේක දිහා බලන දෘෂ්ටි කෝණයක අපිට ඒක එතන තියලා බැලීමක්. දුක දුක හැටියට දැක ගැනීමක්. එය එතන එය එතන තබා බැලීමක් මෙතෙන්දී වැදගත් වෙනවා. එතකොට අපි හුඟක් වෙලාවට දුකක් හරහා යනකොට ඔය ඔය කාරණා අමතකයි අපිට මම දුක විඳිනවා කියන තැනට තමයි හුඟක් වෙලාවට එන්නේ. ඒක නිසා කායික දුකට අපේ මානසික දුකක් එකතු කරගන්න. මේ පිඟුඳුට මතක ඇති බුදුරජාන් වහන්සේ අර සල්ල සූත්‍රයේදී මතු කරනවා. දැන් යම්කිසි කෙනෙක් මේ දහම පිළිබඳව අවබෝධයක් නැති සත්පුරුෂ ඇසුරක් නැති ආර්ය ධර්මයේ පිළිබඳ වැටහීමක් නැති තැනැත්තෙක් කායික දුකක් පරිහරණය කරද්දී කායික දුකක් හරහා යද්දී නිතරම එයා බලන්නේ මේ මම කියන දෘෂ්ටි කෝණයක් එක්ක තැනැත්තෙක් පුජ්‍යලයක් කියන දෘෂ්ටි කෝණයක් එක්ක එතකොට මොකද වෙන්නේ? යා තුල අර කායික දුක පදනම් කරගෙන මානසික දුකක් එයා හදා ගන්නවා. එයා තනා ගන්නවා. මගේ ඔළුව රිදෙනවා, මගේ ඇඟ වැවුලනවා, මගේ පාදය රිදෙනවා, මගේ බඩ රිදෙනවා, මට උණ කොහොම කියලා මාක් හරියට මම එක්ක තමයි මේක හැදෙන්නේ. පුජ්‍යල භාවයක් එක්ක තමයි අපි ඒක අර්ථ දක්වන්නේ. පොදු ව්‍යවහාරයක් පමණක් නෙමෙයි ඒක අපි විඳින්නෙත් ඒ කෙනෙක් වෙලා, පුජ්‍යලෙක් වෙලා, මම වෙලා තමයි ඒක විඳින්නේ. එතකොට අර කායික දුකට පමණක් සීමා නොවි අපි මානසික දුකක් එකතු කරගෙන තමයි මේ දුක පරිහරණය කරන්නේ. අපිට ඒකෙන් ගැලවීමක් ගැන හිතෙන්නේ මම කාම සුඛයකට යා යුතුයි. මේ දුක අයින් කළා මම ඊට වඩා සැපයක් දැක්ක පැත්තට තමයි යා යුත්තේ කියන තැනක් විතරයි දන්නේ. මේ පෘථග්ජන සාමාන්‍ය ලෝකයා එතකොට මේ දුකෙන් ඈතර වීම වශයෙන් දකින්නේ සැප විඳීම කියන එක. ඉන් එහා පැත්තක් ගැන යාට කිසිම වැටහීමක් නැහැ. වෙන විකල්පයක් යාට ඇත්තෙම නැහැ. එයා මේ දුකෙන් ගැලවීම සඳහා උපයෝගී කරගන්න හදන්නේ සැප විඳීම කියන පැත්ත. ඒ සැප විඳලා පුළුවන් තරම් පංචකාමයන් පරිහරණය කළා ඒ පංචකාමයන් තුලින් ලබන සැපය තමයි යා ඉස්පතු කර දක්වන්නේ. ඒ සැපේ විඳ ගන්න බැරි වීම නිසා තමයි යා පසුතැවෙන්නේ. ඒතර මේ දුකෙන් ගැලවීම කියලා හිතාන්නෙත් එයා ඒ පංචකාම සම්පත්තිය නැවත ලබා ගැනීම සම්බන්ධයෙන් තමයි යාගේ හිතේ සිහිනයක් නැවෙන්නේ. ආකල්පයක් අපේක්ෂාවක් ඇති වෙන්නේ. ඉතින් ඒක තමයි යා දුකෙන් මිදීම කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් ඔය වගේ චිත්‍රයක් තමයි තියෙන්නේ. ඒ සාමාන්‍ය පුහුදුන් ලෝකයේ තුල ඔය වගේ චිත්‍රයක් තමයි තියෙන්නේ. මම දුක් විඳිනවා මට දුක් මම මේ දුකින් ගැලවිලා කවද්ද කොයි වෙලාවේද නැවතත් අර පංචකාම සෝයේ විඳගන්නේ. ඉතින් ඔතන තමයි අපි සාමාන්‍යයෙන් ඉන්නේ. හැබැයි මේ කෙනෙක් චතුරාර්ය සත්‍ය මට්ටමේදී දුක්ඛ සත්‍ය පිළිබඳව බලන්න ඊට වඩා වෙනත් දෘෂ්ටි කෝණයකින් එයාට පුළුවන් මේ දුක අවබෝධ කරගන්න. දුක දැනගන්න. ආත්පසින් අවබෝධ කරගන්න. ඉතින් ඔන්නේ සඳහා තමයි අත්‍තරම මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ගැඹුරින් කරන අධ්‍යයනයක් විශ්ලේෂණයක් ගැඹුරින් ඒක හැදෑරීමක් අවබෝධ කරගැනීමක් ඒ තුළ ප්‍රායෝගිකව කටයුතු කිරීමක් තමයි සතර සතිපට්ඨාන ධර්මයන් තුලින් අපි කරන්නේ. සතර සතිපට්ඨාන ධර්මයන් හරහා කායानुපස්සනාදී අපි මේ රූප උපාදානස්කන්ධය පිළිබඳව ගැඹුරින් අවබෝධ කරගන්නවා. වේදනානුපස්සනාව හරහා වේදනා උපාදානස්කන්ධය ගැඹුරින් අවබෝධ කරගන්නවා. ඊළඟට චිත්තානුපස්සනාව හරහා විඥාන උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය යම්තා දුරකට සංඥා උපාදානස්කන්ධය ගැඹුරින් අවබෝධ කරගන්න. ධම්මානුපස්සනාව හරහා මේ ස්කන්ධ පහම ගැන ගැඹුරින් අවබෝධ කරගන්න. ඒතර අපිට තේරෙනවා මේ ස්කන්ධ පිළිබඳ ගැඹුරු අවබෝධය මේ කියන දුක්ඛං පරිඤ්ඤයං කියන එක තමයි මේ සතිපට්ඨානේ අපි කරගෙන යන එක කාර්යයක්. හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ දෙවන දුක්ඛ සමුදය තුන්වන දුක්ඛ නිරෝධ හතරවෙන මාර්ගය කියන මේ ඒවා මගහැරෙනවා කියලා ඒකත් මේකත් එක්ක වැඩෙනවා. ඒක තමයි ඇත්තටම මේ චතුරාර්ය සත්‍යයේ අපි ප්‍රායෝගිකව යෙදෙද්දී වෙන નિરાයාස ප්‍රතිඵලය. මේක එතකොට අපි දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න කියලා පටන් ගනිමින් ඒ කටයුත්තේ නියැලෙනකොට දුක්ඛ සමුදයත් දුක්ඛ නිරෝධයත් දුක්ඛ නිරෝධගාමිනී මාර්ග ඒ ප්‍රතිපදාවත් පොඩ පොඩ වැඩෙන්න පටන් ගන්නවා. ඒ අවශ්‍ය වෙන දේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. දැන් මේක දුක්ඛ සත්‍ය අවබෝධ කර ගැනීම හුදෙකලාව සිද්ධ වෙන කටයුත්තක් නෙමෙයි. ඉතිරි සත්‍යේනොත් ටික ටික ඒවට අදාළ කටයුත්ත සිද්ධ වෙන්න ගන්නවා මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න අපි දරන වෑයම තුළ. දැන් එතකොට අපි මේ දුක්ඛ සමුදය සත්‍යයට ඊළඟට පිවිසුනොත් දෙන්දි බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබි නන්දිනි සේයතේ දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා අයං මේ බුදුරයන් වහන්සේ මේ ඉදිරි විස්තර කරනවා සාරිපුත්‍ර සාමණේරයන්ත් ඒකමයි විස්තර කරන්නේ අයං උච්චතාවසෝ දුක්ඛ සමුදය දුකට හේතුව වශයෙන් තින් මෙතෙන්දී ඉදිරිපත් කරන්නේ මේ තණ්හාව. ඒතර එතනත් අපි අර අවස්ථා තුන දැන ගැනීම වටිනවා. පළවෙනි අවස්ථාව සත්‍ය ඥානයක් වශයෙන්, එක සිද්ධාන්තයේ වශයෙන්, මොකද්ද මේ දුක්ඛ සමුදයක් කියන්නේ මොකද්ද මේ දුකට හේතුවක් කියන්නේ කියලා સિદ્ધාන්තයක් වශයෙන් දැන ගැනීම ඊළඟට ඒකට කල යුත්තේ කුමක්ද ප්‍රතිපදාවක් වශයෙන් කල යුත්තේ මොකද්ද කියන කාරණාව දැන ගැනීම ඊට පස්සේ ඒක හමාර වීම නැත්නම් ඒක කළා සාර්ථක කර ගැනීම. ඒතර දුක්ඛ සමුදය හා සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන්නේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතබ්බක්. මේ තණ්හා ප්‍රහාණය කිරීමක් තමයි පෙන්වන්නේ. ඊට පස්සේ ඒක කරා නම් සාර්ථක වුණා නම් දුක්ඛ සමුදය අරිය සත්‍යම් පහිනන්ති. දැන් එතකොට ඒක අවසන් වුණා ප්‍රහාණය වුණා. තණ්හාව ෂය වුණා. තණ්හාව සම්පූර්ණ වශයෙන්ම ඉතිරි නැතිවම අවසන් වුණා. අර මෙන්න මේ අවස්ථා තුනෙන් තමයි අපි එහෙනම් මේ දුක්ඛ සමුදයත් තේරුම් ගත යුත්තේ. මුලින්ම එහෙනම් සිද්ධාන්තයක් වශයෙන් තේරුම් ගන්න ඕනේ මොකද්ද දුක්ඛ සමුදය කියන්නේ. ඒක තණ්හාව වශයෙන් පෙන්වනවා තණ්හාවේ ප්‍රභේද තුනක් පෙන්වනවා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා. කාම තණ්හාව. ඒතර කාම තණ්හාව කියවහම දැන් ඒකෙත් සැහෙන පුළුල්ව තියෙනවා. දැන් අපි මේ කාම භූමියක් තුල ඉපදිලා ඉන්නේ ඒ නිසා අපේ ස්වභාවයෙන්ම මේ කාමයන්ට කැමති බවක් ඒකට ලෝලත්වයක් ආසාවක් අපි තුල අපේ හිත තුල තැම්පත් වෙලා තියෙනවා. අපේ නිසා ලස්සන රූප බලන්න හරි කැමතියි. මිහිරි ගීතයක් අහන්න, සද්දයක් අහන්න හරි කැමතියි. අපි ආග්‍රහණය කරන මොහොම මිහිරි සුවඳක් හරි කැමති. ඊළඟට දිවටත් දිව පිනවන්න ඒ රසක් අනුභව කරන්න ඒකටත් හරි කැමති. ඊළඟට කය පිනවන්න කයට ඒ අවශ්‍ය කරන පහස ලබලා දෙන්නත් හරි කැමති. ඉතින් මේ පංචකාම සම්පත්තිය තමයි අපි බොහොම ඉහලින් තබාගෙන කටයුතු කරන්නේ. මේ පංචකාමයන්ට තියෙන ආසාව ඒක හඹාගෙන යාම ඒකට තියෙන ආසාව ඒකට හිතේ තියෙන කැමැත්ත ඒ වෙතට හිත නැඹුරු වීම මේ ඔක්කොම කාම තණ්හාව එක පැත්තක් හැබැයි එපමණක් නෙමෙයි අපි තව දේවල් වලට කැමති අපිට ලැබෙන ගරු නම්බුනාම වලට කැමති ඊළඟට ඒ විවිධාකාර වශයෙන් ඒ කෙනෙක් පුජ්‍යලයක් වෙලා කටයුතු කරන්න කැමති අපිට ලැබෙන ප්‍රශංසාවලට කැමති. ඉතින් ඒවා සමහරවිට මේ අර අපි කියපු පංචකාමයන්ම නෙමෙයි ඉන් ඔබට ගේ මට්ටමක් තියෙනවා. කියන්නේ අපි මෙතෙන්දී රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ නෙමෙයි මේ කතා කරන්නේ. අපි කෙනෙක් අපිට කෙනෙක් ප්‍රශංසා කරනවා නම් අපි ඒකට කැමැත්තක් තියෙනවා. අපිට ගරු ගෞරව කරනවා නම් ඒකට කැමැත්තක් තියෙනවා. අපේ කීර්තියට අපේ කැමැත්තක් තියෙනවා. අපිට යම්කිසි වස්තුවක් ලැබෙනවා නම් ධනයක් ලැබෙනවා නම් ඒකට අපි කැමැත්තක් තියෙනවා. ඉතින් ඒ විදිහට අතර මේ කාම තණ්හාවේ සෑහෙන පුළුල් ප්‍රදේශයක් තියෙනවා. ඉතින් ඒ ඔක්කොටම අපේ හිතේ තියෙන හරි කැමැත්තක් ආසාවක්. ඒක ලැබෙනවා නම් කැමැති. ඒකම ඊළඟට අපේ කෑදර ගතියකින් මසුරු ගතියකින් තමයි පරිහරණය කරන්නේ. ඒක තව කෙනෙකුට දෙන්න කැමති නෑ, බෙදා ගන්න කැමති නෑ. අපි ඒ හා සම්බන්ධයෙන් ලොකු ආසාවක් සහිතව ඊළඟට මසුරුකමක් සහිතව තමයි ඒක පරිහරණය කරන්නේ. දැන් එතකොට මේ භව තණ්හාව පැත්තට එනකොට ඕකෙම තවත් පැත්තක් ඕක දිගට තව පවත්ව ගන්න. මේ ලැබිච්ච දේ තව දිගට පවත්ව ගන්න. එහෙමත් නැත්නම් මේ ආසාව තව තව පතුරව ගන්න. මේ සන්තර්පණය මේ තෘප්තිමත් භාවය තව තව ඉස්සරහට දිගට තියාගන්න. ඒ ඇතිවන පෙළඹවීම මම ඉදිරියට කොහොමද මේක තවදුරටත් පවත්ව ගන්නේ? කෙනෙක් බවට කොහොමද මම තවපත් වෙන්නේ? මගේ හිත කය පිනව ගන්නෙ කොහොමද? ඒක සෑහෙන දුරට අර ඉදිරිය හා සම්බන්ධ අපේ හිතේ ඇතිවන යම්සි නැඹුරුවක් තියෙනවා මේක හරහා. බව නෙත්තියක් කියලා කියන තණ්හාවට, ඒ කියන්නේ අපි හැමතිස්සම නිකන් දැස් අයාගෙන ඉදිරි මොහොත ගැන බලාපොරොත්තු සහගතව තමයි කටයුතු කරන්නේ. මේ මොහොත තෘප්තිමත් මදි අපි ඊළඟ මොහොතට නිකන් දැස් අයාගෙන ඒක ප්‍රාර්ථනා කරගෙන ආවඩාගෙන තමයි ප්‍රාර්ථනේ කටයුතු කරන්නේ. ඉතින් ඒතකොට තියෙනවා නේද? හැමතිස්සෙම ඊළඟ ජවනිකාවක් සම්බන්ධයෙන් අපේ ජීවිතවල ඊළඟට සිද්ධ වෙන්න තියෙන වැදගත් යම් සංසිද්ධියක් සම්බන්ධයෙන් අපේ හිතේ හැමතිස්සෙම යම් පසුබිමක තියෙනවා. ඉතින් ඒකට හිතේ යම් නැඹුරුවක් ඒ වෙතට යෑමක්, ඒ ගැන සිහි කිරීමක්, ඒක බලාපොරොත්තු වීමක්, ඒකට ආසාවක් හිතේ නිකන් ගැඹුරේ පැත්තක තැම්පත් වෙලා තියෙනවා. මෙන්න මේක භව තණ්හා වශයෙන් අපිට අඳුර ගන්න පුළුවන්. අර දැන් මෙතන තියෙන්නේ මේ වෙලාවේදී කය පිනවීම, ඇහැ පිනවීම, කන, නාසය, දිව පිනවීම නෙමෙයි. ඒ වෙනුවට නිකන් ඉදිරිය හා සම්බන්ධයෙන් මම කොහොමද මේ විදිහට තවදුරටත් එක්කෝ මේ ඉන්ද්‍රයන් පිනවන්නේ? කොහොමද නැත්තම් තවදුරටත් මම මේ කීර්තියක් ඇති කරගන්නේ? කොහොමද තවදුරටත් මම පුජ්‍යලයක් වශයෙන් කටයුතු කරන්නේ? කොහොමද තවදුරටත් මම දියුණුවක් ඇති කරගන්නේ? කියලා අපේ හිතේ අපේක්ෂා සහගතව ඇති වෙන තත්ත්වය. දැන් අපි හිතමු අපි මාක් හරි ආයතනයේ කටයුත්තක් කරනවා නම් ඒ ඉන්න தત્ත්වය අපිට ප්‍රමාණවත් නැහැ කියලා වැටහිලා අපි ඊළඟ தત્ත්වය නැත්නම් ඊළඟ උසස් වීම බලාපොරොත්තු ඒ උසස් පළතුර බවට පත්වීම හා සම්බන්ධයෙන් අපේ හිතේ තියෙන ආසාවක්. ඒ හැමතිස්සෙම මේ මොකක් හරි ඉදිරි පියවරක් සම්බන්ධයෙන් තමයි අපේ හිතේ නැඹුරුවක් තියෙන්නේ. ඒක සමාලාට මේ මේ කාම තණ්හාවටත් සම්බන්ධයක් තියෙනවා. මොකද කය පිනවන්න, ඇස්කන්නාසාදේ ඉඳුරන් පිනවන්න අපේ හිතේ ඊළඟ අවස්ථාවක් හා සම්බන්ධයෙන් යම්කිසි එල්ලයක්, ආසාවක්, ප්‍රාර්ථනාවක් තියෙන පුළුවන්. නැත්නම් තමන් වෙන කෙනෙක් බවට පත් වෙන්න, පුජ්‍යලයක් බවට පත් වෙන්න දැන් ඉන්න තත්වයේ මදි ඊට වඩා උසස් පුජ්‍යලයක් බවට පත් වෙන්න නැත්නම් ඊට වඩා කය හිත පිනවන කෙනෙක් බවට පත් වෙන්න අපේ හිතේ තියෙන කැමැත්ත නැත්නම් පුජ්‍යලයක් වශයෙන් ටිකක් ඉස්මතු වෙන්න අපේ හිතේ තියෙන කැමැත්ත. මේ ඔක්කොම ටික භව තණ්හාවට ගැලෙනවා. ඉතින් ඒකෙත් තියෙන සෑහෙන පරතරයක්, සෑහෙන පරාසයක් තියෙනවා. අන්න විභව තණ්හාදී විශේෂයෙන්ම මේ මේ මොහොත ප්‍රතික්ෂේප කරන ගතිය. මේ වර්තමාන මොහොත පිළිකෙව් කරන ගතිය, ඒකෙන් පැනලා යන්න හදන ගතිය, ඒකෙන් ඉවත් වෙන්න හදන ගතිය අපේ හිතේ තියෙනවා. ඒතර අපේ හිත දිහා ටිකක් බැලුවොත් මේ තණ්හා තුන නිරන්තරයෙන්ම අපේ හිතේ යම් ආකාරයක පෙරලියක් කරමින් තමයි ඉන්නේ. ඉතින් ඒක නිසාම හිතට නිදහසක් නැහැ. ඒක නිසාම හිත නිකන් බර වෙලා, හිර වෙලා, පැටලිලා, පිහිඩාගෙන තමයි කටයුතු කරන්නේ. අපි අර කලින් කියපු ආහාර ඔක්කොම ගන්න මේ හිතේ තියෙන තණ්හාව ක්‍රියාත්මක වෙනවා. තණ්හාවෙන් පෙළඹලා තමයි අපි ආහාර ගන්න. ඒක කබලින්කාර ආහාර වෙන්න පුළුවන්, ස්පර්ශ ආහාර වෙන්න පුළුවන්, මනෝ සංචේතන ආහාර වෙන්න පුළුවන්, විඥාන ආහාර වෙන්න පුළුවන්. ඉතින් ඒකයි අර ආහාර සමුදය වශයෙන් පෙන්වන්නේ මෙන්න මේ තණ්හාව. ඒතර තණ්හාවෙන් තමයි මෙතෙන්දිත් පෙන්වන්නේ දුක්ඛ සමුදය වශයෙන්. ඒතර මෙන්න මේ දුකට හේතුව තණ්හාව වශයෙන් අපි එහෙමනම් තේරුම් ගන්න ඕනේ. ඒක තව ලක්ෂණ කීපයක් පෙන්නනවා. පෝණෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාවි නන්දිනි. ඒතර ඒකේ ඊළඟ ජවනිකාවකට ඊළඟ ඉවෙන්ට් එකකට ඊළඟ සංසිද්ධියකට අපි නිකන් අද දාන ගතිය තියෙනවා. ඉතින් ඒකම තමයි තවත් එහාට ගෙනහිල්ලා ඊළඟ භවයක් දක්වා අපිව අරගෙන යන්නේ. මේ භවයෙන් අපි අයින් වෙනකොට මේ යනකොට අපි තුල 100ක් තෘප්තිමත් භාවයක් නැහැ. අපි වැඩ හමාර කළා නැහැ. තව මගේ ආසාවන් ඉෂ්ට කරගන්න බැරි වුණා තාමත්. තාම මට වැඩ ටික ඉවර කරගන්න බැරි වුණා. ආසාවන් අප්‍රෘප්තිකරව තියෙද්දි තමයි මේ යන්නේ. ඉතින් එතකොට ඊළඟ භවයකට මේ පෙළඹවීමක් ඇති වෙනවා. මේ භව තණ්හාව හරහා. විශේෂයෙන්ම. නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාබි නන්දිනී. එතකොට මේ හිත ගිය තැන තමයි මාලිගාව. හිත කොහෙද පිහිටියේ තණ්හා කොහෙද පිහිටියේ එතන සතුට වෙනවා. එතන බැහැ වෙනවා. එතන නිකන් ඇලෙනවා. ඒ තුල මේ එක්තරාන්දමක නන්දියක්. ඒ කියන්නේ සතුට වීමක්, රාග නිශ්චිත සතුට වීමක් සිද්ධ වෙනවා. මේ මේ ස්වභාවය අපේ තණ්හාව තුළදී අඳුන ගන්න පුළුවන් නම් අපේ හිතේ ආසාවක් ක්‍රියාත්මක වෙනකොට මේකෙන් ලක්ෂණ තියනවාද? මම දැන් සින්දුවක් අහනවා නම් ඒ සින්දුව අහන්න මගේ හිතේ පෙළඹවීමක් කොහොමද ඇති වුනේ? කලින් මම හිටියා සමාජයට උපත්තරයක් බල බලා. ඒකට යත් ඒකාකාරී බව හැඟීමක් ඇති වුණා. මේ වෙලාවේදී ඔන්න හිතට ආව තවත් අදහසක්. දැන් මම මේ පත්තරේ වැළුවා ඇති. මට ඕනේ මේක හරි කම්මැලි. මේක එපා කරපු වැඩක් පත්‍රේ වල්නවා කියන එකට වඩා හොඳයි මම සින්දුවක් අහනවා. එතකොට අර පත්‍රේ හා බැලීම පත්‍රේ බැලීම හා සම්බන්ධයෙන් අපේ හිතේ එක්තරා අන්දම ප්‍රතික්ෂේප කිරීමක් විභව තණ්හා පැත්තක් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට කාම තණ්හාවක් අර පැත්තෙන් ක්‍රියාත්මක වෙනවා. කලින් අපි ලැබපු සින්දුවක් ඇහිම තුළින් ලැබපු සෘප්තිය මතක් වෙලා. ඒකට දැන් යා යුතුයි මම දැන් ඒ කටයුත්ත පටන් ගත යුතුයි ඒ තෘප්තිය මං ලබාගත යුතුයි කියලා දැන් ඒ දැනට නොලබපු ඉදිරියේ ලබාගත යුතු ඒ ඒ තෘප්තිමත් භාවය සම්බන්ධයෙන් කන පිනවීම සම්බන්ධයෙන් මගේ හිතේ චිත්‍රයක් ලැබිලා ඒකට මම දැන් කටයුතු කළා දැන් ඊට පස්සේ සමහරට මම රූපවාහිනිය ක්‍රියාත්මක කරන්න කැසට් රෙකෝඩර් එක ක්‍රියාත්මක කරන්න ඉතින් මොකක් හරි ඒ අවශ්‍ය මෙවලම ක්‍රියාත්මක කරන්න මම කටයුතු කළා. මේ තණ්හාව ඒ අවස්ථාවේදී අපේ හිතේ ආකාර කීපයකින්ම ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ඉතින් අපි හිතමු ඔන්න දැන් ඒ සින්දුව අපි අහනවා. ඉතින් එතකොට අන්න යම්සි තෘප්තිමත් බවක්, සතුටක්, ඔද වැඩිවීමක්, සතුටු වීමක්, ඒ අවස්ථාව තුල හිත පිනා යාමක්, తත්‍ර తත්‍රාබි නන්දිනී කියන తත්වය අපේ හිතේ උද්ගත වෙනවා. එතන එතන දැන් සතුටු වෙනවා. එතන එතන හොඳට ඇලෙනවා. ඒක තුල බැහැ ගන්නවා. හිත තුල චිත්‍රමය වෙනවා. හිත තුල ප්‍රපංච කරනවා. එතකොට මේක තමයි අපි සැප විඳිනවා කියලා සාමාන්‍යයෙන් කියන්නේ. එතකොට තණ්හාවට අහු වීම තුල මේක තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ දුක උරුම වෙන හැටි, දුක ගොඩනැගෙන හැටි තමයි දැන් එකwidehatකින් අපි මේ ඉගෙන ගන්නෙ. කොහොමද අපේ හිතේ අර වගේ තණ්හාවට පෙළඹවීමක් ඇති කළා ඇති වෙලා ඊට ඒක ඔස්සේ අපි පෙළඹිලා ගිහිල්ලා මේ මොහොත ප්‍රතික්ෂේප වෙලා ඊළඟට අලුත් මොහොත තුල අපි යම් කාලයක් සතුටු වෙමින් ගත කරනවා. මේ වගේ ක්‍රියාදාමයක් තමයි අපේ හිත ඇතුලේ සිද්ධ වෙන්නේ. අපිට පුළුවන් නම් අපේ හිත දිහාම මේ අවස්ථාවන් දකිමින් වාසය කරන්න. අපි කොහොමද පෙළඹෙන්නේ? හිතේ ආසාවක් ගොඩනගන්නේ කොහොමද? හිත තුල චිත්‍ර මෙවෙන්නේ කොහොමද? සංඥා මතුවෙන්නේ කොහොමද? තව තව ඒකටම රුකුල් දෙමින් සිතුවිලි පහළ වෙන්නේ කොහොමද? අපි ඊළඟට ඒවෙන් මෙහෙවිලා කය ක්‍රියාත්මක කරන්න සලායතන ක්‍රියාත්මක කරන්න ඉදිරිපත් වෙන්නේ කොහොමද? ඊට පස්සේ කොහොමද ඒකෙන් සතුටක් ඇති කරගන්නේ? ඉතින් ඒකතකින් මේ පරිසම්පාදයටයි අපි යන්නේ. ඉදිරි වාර ඔක්කොම මෙතෙන්දි වාර 12ක්ම තියෙනවා සාරිපුත්‍ර සානාසේ පරිසම්පාදයේ මුල් කරගෙන දේශනා කරපු. ඒතකොට මේ දුක්ඛ සමුදය සත්‍යයේදී අපිට එහෙනම් තණ්හාවේ ආකාර තුන තේරුම් ගැනීමක් ඊළඟට ඒක ප්‍රහාණය කරන්නයි තියෙන්නේ කියලා තේරුම් ගැනීමක් ප්‍රහාණය වුණා කියලා තේරුම් ගැනීමක්. ඒක අපිට පුළුවන් මේක මේ ප්‍රහාණයක් කරන්න. හිතේ පහළ වෙන ආසාව ක්‍රියාත්මක කරනවා යනකොට ඒක පැත්තකින් තියන්න. ආසාව ආසාව වශයෙන් දකින්න. මේක තමයි ඊළඟට තියෙන ගැඹුරු කාරණාව. <clears throat> අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ අර කලින් මතක් කළා වගේ ඒකට පෙළඹිලා ඒක ඔස්සේ ගිහිල්ලා එක අතකින් ඒකේ වහලෙබ් බවටපත් වීම ඒකම තමයි අපේ සංගයා බවටපත් වෙලා තියෙන්නේ මුළු සංසාරේ පුරාම මේ තණ්හාවත් එක්ක යන ගමනක් තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තණ්හා ဒ ුතියෝ පුරිසෝ දීගමද්ධාන සංසරං හිත භාව අඤ්ඤතා භාවං සංසාරං නාති වත්තති. මේ තණ්හාව දෙවෙන්නා කරගෙන තණ්හාව තමන්ගේ සගයා කරගෙන සහායකයා කරගෙන තමයි අපි මේ මුළු දීර්ඝ සංසාරේ සැරිසරන්නේ. මේ භවයෙන් මේ භවයට මේ භවයෙන් තව භවයට. තණ්හාවෙන් තමයි පෙළඹවීම් ටික එන්නේ, මඟ පෙන්වීම් ටික එන්නේ. අර කරන්න මේක කරන්න කියලා පෙළඹවීම් ටික එන්නේ. ඊට පස්සේ ඒකත් එක තමයි අපි එයාට වහල් වෙලා යාගේ අණ තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒතර අපිට පුළුවන් අපේ හිත ඇතුලේ තණ්හාව දකින්න. අපි දුක්ඛ සත්‍යයේදී කතා කළා දුක අවබෝධ කර ගැනීමක්. ඒ සඳහා අපි සතිපට්ඨානයක් වඩනවා. කායනුපස්සනාවක් වඩනවා. වේදනානුපසනාවක් වඩනවා. චිත්තානුපසනාවක්, ධම්මානුපසනාවක් වඩනවා. ඒතර එහෙම වඩද්දී අපිට පුළුවන් මේ දුක්ඛ සමුදයත් හා සම්බන්ධයෙන් හිතේ යම්කිසි අවබෝධයක් ඇති කරගන්න. ඉතින් ඒක ඇත්තනම් පහසුයි හුඟක් වෙලාවට මේ චිත්තානුපසනාව මට්ටමේදී පටන් ගන්න පුළුවන් නම් මොකද අපි සමහරට ධාතු මනසිකාරයක් වඩා වඩා ඉන්නවා එතෙන්දී ස්පර්ශයක් පාදයේ සිද්ධ වෙනවා අපි තමු සක්මනක ඉන්නේ ඒ ස්පර්ශය අපි හිතමු සුවදායි ස්පර්ශයක් නම් හිතේ කොහොමද නිකන් සැප වේදනාවක් පහළ වෙන්නේ? නිකන් ප්‍රමෝදයක් පහළ වෙන්නේ. සතුටක් ඇති වෙන්නේ. දැන් ඊළඟට කොහොමද හිත ඇලෙන්නේ? මේක ඉල්ලන්නේ. ඒකට ආසාවක් ඇති වෙන්නේ. අර කලින් නම් ඔහේ කම්මැලි ගතියෙන් තිබිච්ච හිත දැන් නිකන් අවදි වෙලා එනවා. ඒ ගැන ටිකක් හොයනවා. ඒකට ඒ ඇති වෙච්ච වේදනාවට හිතේ කැමැත්තක් ඇති වෙනවා. ඒකට නිකන් කාරණා කීපයක් සිද්ධ වුණා. ස්පර්ශයක් සිද්ධ වුණා. ස්පර්ශයක් කරා වේදනාවක් පහළ වුණා. ඒ වේදනාව සුව වේදනාවක් නිසා සැප වේදනාවක් නිසා ඒකට ඇල්මක් ඇති වුණා. තණ්හාවක් ඇති වුණා. ඒක තමයි ඊළඟට ගිහිල්ලා අපි උපාදාන කරන්නේ. පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන. ඉතින් එතකොට අපිට ටික ටික සතිපට්ඨානයක ගැඹුරට යනකොට අපිට මේ අපේ හිත දිහාම බලමින් පහළ වෙන ඒ මොහොතේ පහළ වෙන වේදනාවකට අපේ හිතේ ඇතිවන ආසාව අපේ හිතේ ඇති වෙන පෙළඹවීම දැක ගන්න පුළුවන් නම් අපිට එතෙන්දී එක්තරාන්දමක අවස්ථාවක් ලැබෙනවා ඒ තණ්හාව ඒ ආසාව අපේ ඉෂ්ට කරනවද නැත්නම් අතහරිනවද කියන කාරණාව දිහා පොඩ්ඩක් බලන්න. සාමාන්‍යයෙන් නම් හිතේ ඇති වෙන්නේ එක පාට මේක ඉෂ්ට කරන ගතියක්. අපි මතකත් නෑ එහෙම එකක් ආවා කියලා අපි කළක් ඉවරයි. ඒ පමණට අපි බොහොම ආවේගශීලීව එහෙමත් නැත්නම් යහුසුලුව තණ්හාව ඉල්ලන දේ දීලා තියෙනවා. හැබැයි මෙතෙන්දි කරන්නේ ඊට වඩා වෙනස් පැත්තක්. අපිට පුළුවන් මේ හිතේ ඇතිවන තණ්හාව එකතකින් කොහොමද හටගත්තේ කියලා පොඩ්ඩක් මුලට ගිහිල්ලා බලන්න. යෝනිසෝ මනසිකාරයක් යොදලා බලන්න. ස්පර්ශය නිසා වේදනාවක් පහළ වුණා. ඒ වේදනාව බොහොම සුව සැප වේදනාවක්. ඒකට හිතේ ආසාවක් ඇති වුණා. මේක තව ඉල්ලන ගතියක් හිතේ ඇති වුණා. අන්න ඒ ගතිය පාදක වෙලා තමයි දැන් මේ ආසාව ඇතිලා තියෙන්නේ. මේ තණ්හාව ඇතිලා තියෙන්නේ. ඒක සමානට තවදුරටත් කාම තණ්හාවක් වෙන්න පුළුවන්, භව තණ්හාවක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපේ හිතේ ඇතිවන තණ්හාව, ඒ ඉල්ලීම, ආසාව එක පාට ඉෂ්ට කරනවා වෙනුවට අපිට පුළුවන්කමක් තියෙනවා පොඩ්ඩක් ඒක දිහා බලන්න. පොඩ්ඩක් අඩියක් පස්සට අරන් මේ තණ්හාවක් කියන තැන තියලා බලන්න. මේක ආසාවක් කියන තැන තියලා බලන්න. ඉදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ අර පෙන්නන ඒ දෘෂ්ටි කෝණය. ඉදං දුක්ඛ සමුදය අරිය සත්‍යන්ති. අර මෙන්න තියෙනවා තණ්හාව. මෙන්න දැන් පහළලා තියෙනවා ආසාව. ඒක එතන තියලා බලා ගැනීම. අපි අපි පොතේ නෙමෙයි මේ ආසාව දැනගත යුත්තේ අපේ හිතේ. අපිට පුළුවන් ද සතරාට සත්‍ය අපේ හිතේ තණ්හාව කියන මේ දුක්ඛ සමුදය හටගත්ත වෙලාවේ ආ මෙන්න මේක තමයි කාම තණ්හාව කියන්නේ. මෙන්න මේක තමයි භව තණ්හාව කියලා කියන්නේ. මෙන්න මේක තමයි විභව තණ්හාව කියලා කියන්නේ. ඒතකොට මෙන්න මේක. ඒතකොට මේක දිහා බලන්නේ අර අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ. මේක අපි කියනවා ඉංග්‍රීසියෙන් ඔබ්ජෙක්ටිව්ලි බලනවා කියලා. මේ කියන්නේ මේ බලන දෘෂ්ටි කෝණයම වෙනස්. ඒක එතන තියලා බලන්න. මේක නිකන් දහමක් දිහා බලන්නේ අපි මේ. ධර්මතාවක් දිහා බලන්නේ. ඒක මගේ ආසාව, මේක මගේ තණ්හාව, මම තණ්හාවටයි මගේ හිතේ රාගය. එහෙම එකක් නෑ. මේක හුදු රාගයක්. මේක හුදු ආසාවක්, මේක හුදු තණ්හාවක්. මේක හුදු පෙළඹවීමක්. ඒ වෙතර නතු වීමක්, ඒ වෙතර යෑමක්. ඒ වගේ අර හිතේ ඇතිවෙනේ පරිවර්තනය අපිට එතන දැක ගන්න පුළුවන් නම් ඉදං දුක්ඛ සමුදය අරිය සත්‍යං කියන එකට අපිට යන්න පුළුවන්. එතන අපි මේ චතුරාර්ය සත්‍යයන් අපේ හිතේ ප්‍රායෝගිකව දැනගන්න. එතන එතන දැනගන්න පැත්තක් ගැන එහෙනම් අපි වැඩියෙන් අවධානය යොමු කළ යුත්තේ. දුක්ඛ සමුදය අරිය සත්‍යයන් පහතබ්බන්. එතකොට එහෙම දැනගත්තා නම් විතරක් අපිට සිහියෙන් දැනගත්තා නම් විතරක් අපිට අවස්ථාවක් තේනවා. ඒක ප්‍රහාණය කරන්න. අතහරලා දාන්න. පහතබ්බන්. දැන් එතකොට අපි සතිපට්ඨානයක් වඩාගෙන අපි තුමු ගැඹුරකට යා විපස්සනාවක් වඩා ගත්තා නම් එයාට අවස්ථාවක් ලැබෙනවා මේ හිත ටිකක් දුරට හෝ නිදහස තියාගන්න. අනිශ්චිතව තියාගන්න. උපාදාන රහිතව තියාගන්න. හැබැයි දැන් ඉතින් තවත් කළ යුතු කාර්යයක් තියෙනවා. මේ தත්ත්වය තුළ සිටමින් නිරන්තරව සතිමත් වෙමින් බලන්න ඕනේ මේ තණ්හාවේ ක්‍රියාකාරීත්වය. තවදුරටත් මේ හිත ඇතුලේ තණ්හාව ක්‍රියාත්මක වෙන හැටි. මේ ඉන්න තත්ත්වය කම්මැලි කියාගෙන සතුට හොයන හැටි. කය පිනවන්න හොයන හැටි. හිත පිනවන්න හොයන හැටි. අපි හිතමු අර මං කලින් කිව්ව උදාහරණය වගේ අපි නිකන් ලියුමක් බල බලා හිටියේ. පත්‍රයක් බල බලා හිටියේ. ඒකෙත් යම්සි තෘප්තියක් මුලින් තිබුණා. ඒ විවිධාකාර ප්‍රවෘත්ති කියනකොට අපේ හිතේ යම්සි උත්තේජනයක් තිබුණා. හැබැයි සමහර වෙලාවක් යනකොට ඕක දැන් නිකන් හේ බාලා යනවා සම්පූර්ණයෙන්ම නිකම්ම දියාරු වෙලා යනවා. ඒ සතුට අඩු වෙලා යනවා. දැන් ඊට පස්සේ ඒකෙන් අලුතෙන් පෙළඹීමක් ඇති වෙනවා ඊළඟ තෘප්තිමත් භාවයකට ඊළඟ සතුටකට යන්න. ඒක සමාජයට අර කිව්වා වගේ ගීතයක් අහන එකක් වෙන්න පුළුවන්. චිත්‍රපටියක් බලන එකක් වෙන්න පුළුවන්. ක්‍රිකට් මැච් එකක් බලන එකක් වෙන්න පුළුවන්. ඒතර ඒ පෙළඹවීම ගැන අපිට පුළුවන් ඒ වෙලාවේ දැනගන්න. ඒක බලන්න යනවා නෙමෙයි ඒක ක්‍රියාත්මක කරනවා නෙමෙයි දැන් පොඩ්ඩක් සිහියෙන් මේ තණ්හාව පෙළඹවීමක් වශයෙන් හිතේ ඇති වෙලා තියෙනවා කියලා දැනගන්න පුළුවන්. එහෙමනම් අපිට එක්තරා අන්දමක අවස්ථාවක් ලැබෙනවා මේක ක්‍රියාත්මක කරනවද්ද මේ තණ්හාව අතහැරලා දානවා. මේ ආසාව අතහැරලා දානවා. මේ පෙළඹවීම අතහැරලා දානවාද? මේ උසී ගැන්වීම අතහැරලා දානවාද? කියලා බලන්න එහෙනම් අවස්ථාවක් ලැබෙනවා. ඊළඟට දුක්ඛ නිරෝධ අරිය සත්‍යය ගැන කතමාචාවසෝ දුක්ඛ නිරෝධෝ යෝ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ අයං උච්චතාවසෝ දුක්ඛ නිරෝධෝ දුක්ඛ නිරෝධෝ එතකොට මේ තණ්හාවේම ඉතිරි නැති අවශේෂ නැති ප්‍රහාණය තමයි දුක්ඛ නිරෝධයේ වශයෙන් පෙන්වන්නේ නිවන වශයෙන් පෙන්වන්නේ තණ්හප්පයෝ නිබ්බාන ඒ යම්ස කෙනෙකුට පුළුවන් නම් තණ්හාව ඉතිරි නැතිවම ප්‍රහාණය කළා දාන්න ඒකම නිවන තණ්හා ප්‍රහාණය කරන මාර්ගය ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා යෝ තස්සාය සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. ආරෂ්ඨාංග මාර්ගය. මේක පොඩ්ඩක් ඕනනම් සතිපට්ඨානෙටත් ගලප ගත්තොත් සතිපට්ඨානේ තවස්ථා තුනක් සතිපට්ඨාන සංයුත්තේ එන විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒකේ මුල් අවස්ථාවේදී සතිපට්ඨානෙ නැත්නම් සිහිය පිහිටවීම. ඒක අපිට දැනගන්න පුළුවන් අර සතිමත්ව දුක හඳුනා ගැනීම. දුකට හොඳට ගාන්ට අපේ අවධානය යොමු කිරීම. කායानुපස්සනාදී අපි මේ දුක තමයි එකwidehatකින් දුකට තමයි හිත පිහිටවන්නේ. සතිය පිහිටවන්නේ. මේ කය කියන්නේ දුක. වේදනාව කියන්නේ දුක. හිතේ පහළන සිතුවිලි කියන්නේ එතකොට දුක. හිතේ පහළන විදාකාර සංස්කාර කියන්නේ දුක. ඉතින් ඉන්නේ දුකට තමයි අපි එහෙනම් හිත පිහිටවන්නේ, සතිය පිහිටවන්නේ, සතිපට්ඨාන. හරි ප්‍රතිපදාවක් වශයෙන් පෙන්නනවා දැන් මේක දිහා හොඳට විමසිල්ලෙන් බැලීම සිහියෙන් බැලීම නුවණින් බැලීම සති සම්පජාඤ්ඤයෙන් බැලීම එතන තමයි අර ඒ ස්වභාවයේ යථා ස්වභාවය පේන්න ගන්න. අපි දමු කයට නම් අපේ හිත තිබ්බේ ඒ කයේ යථා ස්වභාවය අපිට වැටහෙන්න ගන්න. වේදනාවට නම් හිත තිබ්බේ වේදනාවේ යථා ස්වභාවය වැටහෙන්න ගන්න. හිතට නම් අපි අවධානය යොමු කරේ හිතේ පහළ වෙච්ච සිතුවිලි වලට නම් අවධානය යොමු කරේ ඒ සිතුවිලි වල යථා ස්වභාවය අපිට වැටහෙන්න ගන්න. ඒක හැබැයි හොඳට අපි ඒ දිහා සිහියෙන් බලන්න ඕනේ. අවධානයෙන් බලන්න ඕනේ. එතන අවධානය පවත්වන්න ඕනේ සැලකිය යුතු කාලයක්. ඒකයි සතියයි සම්පජඤ්ඤයයි සමාධියයි මේ ඔක්කොම අපිට ප්‍රයෝජනවත් වෙන්නේ. අපිට එකපාරට මේ කටයුත්ත කරගන්න අමාරුයි. අපි ඉස්සෙල්ලා හොඳට සතිමත් භාවයක් දියුණු කරගන්න ඕනේ. හිත එහෙට මෙහෙට යන්න නොදී, අතීතට අනාගතයට ගිහිල්ලා පැටලි පැටලි ඉන්න නොදී, ප්‍රපංච කරන්න නොදී, හිත සෑහෙන දුරට සංසුන් කළා, එකඟ කළා, සමාධිමත් කළා ඒ අරමුණට හොඳට හිත නංවන්න ඕන. විතක්කය හොඳට ක්‍රියාත්මක වෙන්න ඕන. ਵਿਚාරය හොඳට ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට තමයි අපිට කියන්න පුළුවන් ආ දැන් නම් ඔන්න සතිය පිහිටියා. හතිපට්ඨාන මට්ටමට ආවා. දැන් ඔන්න මං ඉන් එහාට යනවා. දැන් මේකේ විස්තර පේනවා. මේ අපේ අවධානය ලක් වෙච්ච ඒ ස්වභාවයේ හට ගැනීමක් වෙනස් වීමක් අවසන් වීමක් නැවත හට ගැනීමක් වෙනස් වීමක් අවසන් වීමක් යා විපරිණාමයක්. ඒතර මේ විස්තර සහිතව දැන් කෙනෙකුට වැටහෙනවා නම් සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒතර වගේ කය, වේදනා, චිත්ත, ධම්ම සම්බන්ධයෙන් අපිට එහෙනම් මේ සතිපට්ඨාන භාවනාව වඩන්න පුළුවන්. ඒක තමයි දෙවෙනි අවස්ථාව වශයෙන් පෙන්වන්නේ සතිපට්ඨාන භාවනාව කියලා. ඒතර එතෙන්දී අපිට තේරෙනවා මේ අර පරිඤ්ඤයයන් කියන කොටස දැන් හොඳට එයා ක්‍රියාත්මක කරනවා. දැන් මේ හාත්පසින් දැනගන්න. හොඳට මේ පොතපත කියවලා බලලා නෙමෙයි මේ මොහොතේ වර්තමානයේදී මේක හොඳ ගැඹුරු අධ්‍යයනයක් කරනවා. එයාගේ හැසිරීම, එයාගේ චරණය හොඳට ගැඹුරින් එයා බලාගෙන ඉන්න දැන්. තීක්ෂණව බලාගෙන ඉන්න. යෝනිසෝ මනසිකාරයකින් බලාගෙන ඉන්න. විනිවිද යන බැල්මක් හෙලාගෙන ඉන්න. නිකම් මතු පිටින් අත ගන්නව නෙමෙයි. කායික වශයෙන් විවිධාකාර ධාතු ලක්ෂණ පහළනකොට ඒවැය ක්‍රියා ස්වභාවය පිළිබඳ ගැඹුරින් බලාගෙන ඉන්න. විනිවිද යන බැල්මක් හෙලාගෙන ඉන්නේ. වේදනාවන් පහළ වෙලා ක්‍රියාත්මක වෙනකොට ඒවා හා සම්බන්ධයෙන් හොඳ විනිවිද යන බැල්මක්, තීක්ෂණ බැල්මක්, සොයා බලනා සුළු විමර්ශනශීලී බැල්මක් එයා හෙලාගෙන ඉන්නේ. කුතුහලයෙන් බලනවා දැන් මොකද්ද වෙන්නේ කියලා. ඒත් මෙතන තියෙනවා අර ඔය කියන මේ පරිඤ්ඤයයන් කියන ආකල්පය හොඳට මේක බලාගත යුතුයි, සාත්පසින් දැනගත යුතුයි. මෙයාගේ මුළු චරණයම දැනගත යුතුයි කියන කාරණාව පෙන්න තියෙනවා. මේකේ નિસર્ગ ප්‍රතිඵලයක් වෙනවා මෙන්න මේ දුක්ඛ සමුදය ප්‍රහාණය. මේක දැනගත්තා නම් මේකේ අනිවාර්ය નિસર્ગ ප්‍රතිඵලයක්. ඒ කියන්නේ අපි කරන දෙයක් නෙමෙයි ඇත්තටම. හිතේ ධර්මතාවක් වශයෙන් සිද්ධ වෙන දෙයක් තමයි මේක එපා වීම, මේක අතහැරීම නැත්නම් මේකට පිළිකුලක් ඇති වීම. යථාබෝධ ඥාන දර්ශනයේ නිබ්බිදාවක් පිණිසයි විරාගයක් පිණිසයි කියන එක බුදුරජාන් වහන්සේ ඉතින් විවිධ සූත්‍රවලදී පෙන්නලා දෙනවා. උදාහරණයක් වශයෙන් චේතනාකරණීය සූත්‍රයේදී අංගුත්තර නිකායේ පැහැදිලි කරනවා. දැන් යථාභූත ඥාන දර්ශනයක් පහළ වෙච්ච තැනැත්තෙක්ට චේතනාවක්වත් අලුතෙන් පහළ කරගන්න අවශ්‍ය නැහැ කියලා අනේ මගේ හිතේ නිබ්බිදාවක් පහළ වේවා. අනේ මගේ හිතේ මේ විරාගයක් පහළ වේවා කියලා එහෙම කිසිම චේතනාවක් ආසාවක් ප්‍රාර්ථනාවක් ඇති කරගත යුතු නැහැ. මොකද ඒක ඇවිල්ලා පහළ වෙනවා ධර්මතාවක් වශයෙන්. ඒකයිල ධර්මතාවක්. හේතුඵල දහමක්. එහෙනම් අපේ හොඳට මේ දේ හොඳට සම්මර්ෂණය කිරීම විමර්ශනය කිරීම සොයා බැලීම අර දුක්ඛම් පරිඤ්ඤයයන් කියන කාරණාව තුළ හොඳට කටයුතු කරගෙන කරගෙන යනකොට ඒකේ අනිවාර්ය ප්‍රතිඵලයක් වශයෙන් මේක එපා වීමක් ඒ කෙරෙහි විරාගයක් නිබ්බිදාවක් පහළ වීම සිදු වෙනවාමයි. මේක ධර්මතාවක්. ඒ කියන්නේ අර දෙවන එක ක්‍රියාත්මක වෙලා. මොකද දෙවන එක දුක්ඛ සමුදය ප්‍රහාණයක්. අපිට කලින් තිබුණේ මේක හා සම්බන්ධයෙන් ඇල්මක් ආසාවක් බැඳීමක් මගේ කියා ගැනීමක් දැන් හැබැයි යථාබෝධයක් ඇතිවීම නිසා මේක මගේ කියා ගන්න බැහැ නේද කියලා දැන් ප්‍රශ්න කිරීමක් මේක වගේ වසංගේ පවත්වන්න බැහැ නේද කියලා තේරුම් යෑමක් ඊළඟට මේකට මං නොඇලිය යුතුයි කියලා අවබෝධයක් ඇලීම තව තව අඩු වීමක් ආසාව වෙනුවට විරාගයක් කැමැත්තක් බදා ගැනීමක් අල්ලා ගැනීමක් වෙනකොට නිබ්බිදාවක්. ඉතින් එහෙනම් අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙලා එක්තරා අන්දමක ඒ දුක්ඛ සමුදය දැන් ප්‍රහාණයක්. දැන් මේ දුක්ඛ සමුදය තණ්හාව එන්න එන්න ප්‍රහාණය වෙන්න ප්‍රහාණය වෙන්න දැන් හිත ටිකක් සමනය වීමක්, හිත සැහැල්ලු වීමක්. හිතේ අර තිවිච්ච බර අඩුවීමක්, හිතේ තිවිච්ච හිරවීම අඩුවීමක්. හිතේ තිවිච්ච ඇතුලේ කතාව නිරන්තරයෙන්ම Tamanව ඒ හිත කෙලසෙන ගතිය සෑහෙන දුරට අඩු වීමක්. හිතේ යම් සාමකාමී ගතියක්. ත්‍රිවිනේ හිතේ ඇති වෙන මේ යම් පමණක සාවකාලික සාමකාමී ගතිය මේ ප්‍රතිපදා පුරනකොට යම් සාමකාමී ගතියක් තියෙනවා. සැහැල්ලුවක් තියෙනවා. බර අඩු වීමක් තියෙනවා. හිත හිතා කෙනෙක් හදා හදා පුජ්‍යලයක් මමෙක් හදා හදා ඒ ගිය ගතිය දැන් යම් අඩුවීමක් තියෙනවා. එහෙමනම් අන්න සහනයක්, සැහැල්ලුවක්, නිවීමක්, සැනසෙල්ලක් දැන් තියෙනවා. අපි දැන් ඔන්න තුන්වෙනි සත්‍යයට කිට්ටු කරනවා. ඒ මොකද්ද? දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. අර තණ්හාවේ ඉතිරි නැතුව ප්‍රහාණයක්. දැන් තාම ඉතිරි වෙලා තියෙනවා. හැබැයි යම් පමණකට දැන් අඩුවක් තියෙනවා. මේක පාටම මේක gediy පිටින් අයින් වෙනවා නෙමෙයි. පොඩ පොඩ පොඩ පොඩ මේක ඉවත් වීමක් වෙන්නේ, අඩුවීමක් වෙන්නේ. ඒතකොට ඒ තණ්හාවේ යම් පමණක ඉවත් වීමක්, ඡේවීමක් ඒ නිසා ඇතිවෙච්ච යම් සහනයක්, හිතර යම් සැනසෙල්ලක්, නිවීමක් දැන් එනවා යෝගාවචරයක් සාක්ෂාත් කරනවා. එතකොට දැන් එතකොට දැන් මේ ඇතිවෙච්ච ආසාව අතහැරලා දාලා, දීලා දාලා, අතහැරිලා. ඒ වෙනකොට හිත දැන් හුදේකලාව සැහැල්ලුවෙන් සතුටින් ඉන්න දැන් දැන් අලුතෙන් ප්‍රතිපදාවක් ඉගෙන ගන්නවා. ඒතර කායික දුකක් ඇති වුනහම හිත එකපාර්ටම කාමයේ ඉල්ලන ගතිය වෙනුවට බැරිද මට දැන් මෙන්න මේ නිවිච්ච තැනට හිත දාගන්න. ඒතර යෝගාවචරයට දැන් විකල්ප තැනක් හම්බෙලා තියෙනවා. විකල්ප මාර්ගයක් හම්බෙලා තියෙනවා. දැන් කලින් නම් අපි කරේ අර සල්ල සූත්‍රයේ බුදුරජාන් වහන්සේ විස්තර කරනවා වගේ මේ පෘථග්ජනයා මොකද්ද කරන්නේ? කායික දුකක් පරිහරණය කරද්දී ඒකට මානසික දුකකුත් එකතු කරගෙන කාම තණ්හාවකින් අර කාම සුඛය ප්‍රාර්ථනා කරනවා. දැන් ඊට එහා ගිය තැනත්තා යෝගාවචරය කළ යුත්තේ මොකද්ද? කායික දුකක් සමාලාට යාට දැන් පරිහරණය කරන්න වෙලා තියෙනවා. අපි දෝ ලෙඩක් දුකක් වැළඳලා තියෙන හැබැයි ඒක තේරුම් අරගෙන යා හිත කෙලස ගන්න නැතුව හිත දුක් විඳව ගන්න නැතුව හිත තුල දුකක් උපදව ගන්න නැතිව එයා වෑයම් කරනවා මට පුළුවන් අර අනිශ්චිත තැනට හිත දාගන්න. අරමුණු උපාදාන නොකරන තැනට හිත දාගන්න. සැහැල්ලු තැනට හිත දාගන්න. නිවිච්ච තැනට හිත දාගන්න පුළුවන්. නැත්නම් එයාට විකල්පයක් විකල්ප ක්‍රමයක් දැන් යාට ලැබිලා තියෙනවා මේ ප්‍රතිපදාවක් කරා. එතකොට මේ මුළු ප්‍රතිපදාවම දැන් මේ ඉදිරියට කරගෙන යෑමෙම ඇත්තම මාර්ගය කියන්න පුළුවන්. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය කියන්න පුළුවන්. ඒක තුන්වෙනි කොටස වශයෙන් සතිපට්ඨානය පෙන්නනවා. මොකද්ද මේ සතිපට්ඨාන භාවනා ගාමිනින්ච පටිපදා කියන්නේ? සතිපට්ඨානය වඩන ඒ දීර්ඝ මාර්ගය මොකද්ද අපි කියමු? ඒ ආර්ය මාර්ගය කියන්නේ මොකද්ද? වෙනකක් නෙමෙයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආරෂ්ඨාංග මාර්ගයමයි. ඒතර මේ චතුරාර්ය සත්‍යයයි සතිපට්ඨානයයි ලස්සනට ගැළපීමක් මේ සතිපට්ඨාන සංයුත්තේන විභංග සූත්‍රය තුලින් පෙන්ලා දීලා තියෙනවා. අපි මුලදී දුකට හොඳට සිහිය පිහිටවනවා. ඒක මනවින් ගැඹුරින් සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න වෑයමක් දරනවා. ඒ තුල ප්‍රතිපදාවක් වැඩෙනවා අතිපට්ඨාන භාවනා කියන කොටස ක්‍රියාත්මක වෙනවා ඒ හරහා දුක්ඛම් පරිඤ්ඤයයන් කියන කොටස ක්‍රියාත්මක වීමක් ඊළාට දුක්ඛ සමුදය ප්‍රහාණය කියන පැත්ත ක්‍රියාත්මක වීමක් මේකේ සාර්ථකත්වයක් ලබන්න ලබන්න විටින් විට හෝ හිත සැනසෙලිදායක තත්වයකට නිවීමකට සැහැල්ලුවකට උපාදාන රහිත තත්වයකටපත් වෙලා ඒ දුක්ඛ නිරෝධය යම් තාස් දුරට සාක්ෂාත් වීමක්. ඒක තුල එළඹ වාසය කිරීමක්. ඒතර මේ දුක්ඛ නිරෝධය හා සම්බන්ධයෙන් පෙන්වන්නේ දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යං සච්චිකා තබ්බන්ති. ඒක එතකොට මේ අපි නිකන් උපකල්පනය කළා හරියන්නේ නිවන කියන්නේ මෙහෙමයි කියලා අපේ හිතින් චිත්‍රමවල හරියන්නේ ඒක තුල එහෙනම් අපි සාක්ෂාත් කරණයක්. ඒතර සතිපට්ඨානයක් වඩ아가න යද්දී අපේ හිතේ එහෙනම් ඒ දුක නිවීමක් තණ්හාව ඡය යම් යම් අවස්ථාන්වලදී තණ්හාවේ ඒ ලාටුව ගෑවිලා නැතිව තණ්හාවෙන් තොරව හිත බොහොම සැහැල්ලුවෙන් සමනය වෙලා කිසි දෙයක් ඉල්ලන්නේ නැතුව සියල්ල ලැබුණා වගේ ආකල්පයකින් යම් කාලවකවානුවක් ජීවත් වීමක්. ඒතර එතනදී සාක්ෂාත් කරණයක්. ඒතර මේක ප්‍රායෝගිකව අපි වඩද්දී අපි බලන්න ඕනේ මේ හිත ඇතුලේ විටින් විට හෝ මේ දුක්ඛ නිරෝධයට මං කිට්ටු කරලා තියනවාද? තණ්හාව ක්‍රියාත්මක නොවන තත්යකට දැන් ඇවිල්ලා තියනවාද? තණ්හා නිරුද්ධ වෙලා තියනවාද? ඒ නිසාම දුක දැනෙන්නේ නැද්ද? මමත්වයක් දැනෙන්නේ නැතුව මට ඉන්න පුළුවන්ද? මොකද උපාදාන සහිත අවස්ථාවේදී කෙනෙක් හැදෙන්න පුළුවන්, පුජ්‍යලයක් හැදෙන්න පුළුවන්, දුක ගොඩ නැගෙන්න පුළුවන්. එතකොට දුක ගොඩනගෙනවා කියන්නේ කෙනෙක් හැදෙනවා කියන්නේම දුක ගොඩනගීම. කෙනෙක් හැදෙනවා කියන්නේම එක්තරා අන්දමකින් යාට යම්සේ අප්‍රෘප්ති කර බවක්, එහෙමත් නැත්නම් අසහනශීලී බවක්, එහෙමත් නැත්නම් යම්සේ ඉදිරියේදී වෙන්න තියෙන දෙයක් හා සම්බන්ධයෙන් සැකමසු බවක්, තැතිගත් බවක් ඇති වෙන්න පුළුවන්. ඒ දුකක් තමයි හටගන්නේ. එතකොට මේ දුක්ඛ නිරෝධයක යම්සේ කෙනෙක් වාසය කරනවා නම් එතන කිසිසේත්ම දුකක් තියෙන්න බෑ, ආසාවක් තියෙන්න බෑ, පුද්දල භාවයක් තේන්නත් බෑ. පුද්දල භාවයක් ගොඩනැගිලා නම් අනිවාර්යෙන් දුකක් තියෙනවා. දුක කෙලවර වීමකදී එහෙනම් අපිට පුද්දල භාවයක් පිළිබඳ හැඟීමක් පහළ වෙන්න බෑ. ඒක පුළුවන් ද එහෙනම් අපි මේ අතිපට්ඨානයක් වඩනකොට මේ දුක්ඛ නිරෝධයක් අපිට වෙනවද? තණ්හාව తాවකාලිකව හෝ ඉවත් වෙලා හිතේ තියෙනවද? ඒ නිසාම පුජ්‍යල භාවයක් හදාගන්න නැතුව දැන් ඉන්න පුළුවන්ද? සහනශීලීව ඉන්න පුළුවන්ද? සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්ද? නිවීමක වාසය කරන්න පුළුවන්ද කියලා එහෙනම් අපි බලන්න ඕනේ. එතකොට මේ ඉදන් දුක්ඛ නිරෝධෝ අරිය සච්ඡන්ති කියන තැන එහෙනම් මේ බුදුහාඳුර පෙන්වන්නේ මෙතෙන්දි සාරිපුත්තු සානසිත් පෙන්වන්නේ මෙන්න තණ්හාව ඡය වීම තිවිච ආසාවන් ඉවත් වීම හිතේ අප්‍රුප්තිකර බවක් වෙනුවට නිකන් තෘප්තිකර භාවයක් නිකන් සියල්ල ලැබුණා වගේ තත්ත්වයක් මුකුත් ඉල්ලන්නේ නැතුව වාසය කරන තත්ත්වයක් මේ මොහොතේ සුවපත්ව වාසය කිරීමක්. ඒක අපි එතන එතන එහෙනම් සාක්ෂාත් කරන්න ඕනේ. එහෙම කරා නම් දැන් දිගට සෑහෙන දුරට එහෙම තියෙනවා නම් හිතේ දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යං සච්චිකතන්ති කියලා ඉතින් ගැඹුරින් හිතා ගන්න පුළුවන්. ඉතින් ඒක දිගට වෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. ඉතින් ඒකට තමයි මාර්ගයක් අවශ්‍ය වෙන්නේ. ප්‍රේ යෝගාචරයට තේරෙනවා දැන් මේ తాවකාලිකව නම් මට මගේ හිත සැහැල්ලුවෙන් තියාගන්න පුළුවන්. යම් දවසක විපස්සනාව සාර්ථක වුණාම මේ නුවණ හොඳට පණ ගහලා ආවහම හිත සියල්ල අත්හැරලා දානවා. අත්හැරලා දාලා බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා. කොහෙවත් ගෑවෙන්නේ නැහැ. කුජල භාවයක් අහලකවත් නැහැ. හිත බොහොම සැහැල්ලුයි. හිත බොහොම නිදහස් ඉන්න පුළුවන්. හැබැයි තාමත් වැඩි වෙලාවක් නම් ඉන්න බෑ. ආයෙත් ගිහලා මොකක් හරි හිතවිල්ලක පැටලෙනවා, සැකයක පැටලෙනවා, මොනවා කරන්න පෙළඹෙනවා. ඊළඟට මොකද්ද කරන්න කියලා අහනවා. ආයෙත් ගිහිලා මොකක් හරි උපාදාන කරනවා. ඉතින් එහෙනම් බැරිද මට මොකක් හරි ප්‍රතිපදාවක් හොයාගන්න මේ සැහැල්ලුව මේ නිවීම මේ සාමකාමී ගතිය හිතේ දිගට පවත්වා. ඉතින් අන්න එතන තමයි ආට ප්‍රතිපදාවක තියෙන වටිනකම තේරෙන්න ගන්නෙ. දැන් තමයි ආරෂ්ඨාංග මාර්ගයක් සීල සමාධි ප්‍රඥා මාර්ගයක් එයාට හොඳට මේ මාර්ගය දැන් මම තව තව වැඩුවා නම් මේ සහනශීලී බව දිගට පාත්ත ගන්න පුළුවන්. මේ සැපය දිගට පාත්ත ගන්න පුළුවන්. මේ හිතට දැනෙන සැනසෙල්ල දිගට පවත්ව ගන්න පුළුවන්. මේ නිවීම දිගට පවත්ව ගන්න පුළුවන්. කියලා තේරුම් ගන්න. ඒතර අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයට පැමිණීම සුළුපටු නෑ ඇත්තටම. දැන් සෝතාපන්න කියලා කෙනෙක්ට කියන්නේ ඔන්න ඒ කාරණාව. ශ්‍රෝත ආපන්න. එතකොට මේ ආරෂ්ඨාංක නැමැති ශ්‍රෝතසට ඒ සැඩ පහරට ඒ දිය පහරට යා මේ පැමිණුණා. එයාට දැන් මේ මාර්ගය ලැබුණා. එයාට දැන් තේරුණා මේ මාර්ගයේ තියෙන වටිනකම. තවදුරටත් මම එහෙනම් සීලයක් ආරක්ෂා කරගත යුතුයි නැත්නම් හිතට නිකන් තමන් ගැන ප්‍රසාදයක් එන්නේ. සීලය කැඩුනහම තමන් නිසා තවත් කෙනෙකුට අයහපතක් සිද්ධ වුණාම මේ හිත තමන්ටම නිකන් දෙස් දෙන ගතියක් තමන්ටම පැමිණිලි කරන ගතියක් තියෙනවා. හැබැයි ඒ විපිලිසර භාවයෙන් නිදහස් වෙලා තමන්ටත් අනුන්ටත් යහපතක් සැලසෙන විදිහට වාසය කරන්න නම් එහෙනම් මේ සීලය මම කය වචනේ හික්මවාගෙන කටයුතු කළ යුතුයි. සීලේක වටිනකම යාට තේරෙන්න ගන්නවා. ඊළඟට මේ වැඩේ කරන්න බෑ හිත එකඟතාවයක් නැතුව. හිත වික්ෂිප්ත වෙලා හතරාතේ විසිරෙනකොට මේ වැඩේ කරන්න බෑ. දැන් යාට හිතේ සමාධිය පිළිබඳ යම් අවබෝධයක් ඇති වෙනවා. ඒකත් දැන් ටික ටික ගැඹුරට යනකොට මේක එකතැනම එක තැනකට හිත තබපු සමාධියකට වඩා පුළුවන් ද එහෙමත් අවශ්‍යයි මුලදී මේ අරමුණු හොඳට ඒ ඒ තන අවධානය යොමු කරමින් ඒවා යථා ස්වභාවය දැනගන්න. හැබැයි ඒවෙන් නිදහස් වුණාට පස්සේ උපාදාන රහිත තත්ත්වයේ තියෙන්නේ හාත්පස පැතිරිච්ච හිත. අරමුණු රහිත ඒ තාත්පස හොඳට විවෘත වෙච්ච හිත. එතන තියෙන සමාහිත භාවය යෝගාවචරේ කඳුර ගන්න අවශ්‍යයි. මේ සම ඒ බඳු සමාධියේ ගෝමනාව. එතකොට මේ සමාධියේ පවා එක්තරා අන්දමක වෙනස් වීමක් තියෙනවා. මුලදී තිබුණේ ඇත්තටම එක අරමුණක තියාගන්න දඟලන සමාධියක්. ඒ තියේ තියෙන උවමනාවක්. ඒ අරමුණ නිරීක්ෂණය කර ගැනීම සඳහා පාවිච්චි කරන සමාධියක්. නමුත් පස්සේ පස්සේ ආ පෙළ ගැහෙන්නේ උත්සාහන්ත වෙන්නේ හිත විවෘතව තබා ගැනීම සඳහා ඒ විවෘත භාවය තුළ පිරිසුදුව හිත තබා ගන්න සමාධියක්. ඒ සමාධියේ තව තව ජීවත් වෙනකොට වාසය කරද්දී මේ කෙලෙසුන් පේන්න පුළුවන් හොඳට. පැහැදිලිව වැටහෙන්න පුළුවන්. හිතට එන සංඥා පැහැදිලිව වැටහෙන්න පුළුවන්. හිතට එන සිතුවිලි සංස්කාර පැහැදිලිව වැටහෙන්න පුළුවන්. දැන් තවදුරටත් ඒවා ඉවත් කරමින් එහෙනම් මේ ප්‍රඥාව වඩමින් යන මාර්ගයක්. එතකොට සීල සමාධි ප්‍රඥා මාර්ගයට යා හොඳට අවතීර්ණ වෙලා මේ සීල සමාධි ප්‍රඥා තව තව වඩමින් ඉදිරියට යන මාර්ගයක්. ආරෂ්ඨාංග මාර්ගය. එතකොට මේ චතුරාර්ය සත්‍ය සහ සම්බන්ධයෙන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මෙන්න මේක තමයි ආර්ය මාර්ගය මේක භාවිතා කළ යුතුයි. මේක තව තව වැඩි යුතුයි. කියලා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. එතකොට යම්ස කෙනෙකුට මේ විදිහට දුක්ඛ සමුදය මේ දුක්ඛ සත්‍යයත් දුක්ඛ සමුදය සත්‍යයත් දුක්ඛ නිරෝධ සත්‍යයත් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා සත්‍යයත් පිළිබඳ නිවර්දි අවබෝධයක් තියෙනවා නම් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියෙනවා නම් උජුගතාස දිෂ්ටි එයාගේ දෘෂ්ටිය ඍජු වෙලා තියෙනවා ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ධර්මයේ කෙරෙහි හොඳ ස්ථිර අවබෝධයක් හොඳ සම්මියන් දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා එහෙමත් නැත්නම් නිවැරදි සද්ධාාවක් පහළලා තියෙනවා. මේක මේ පොතෙන් අහලා නෙමෙයි හුදු බණකට අහලා නෙමෙයි තමා තුල දැකලා තමා තුළ සාක්ෂාත්කරණයක් කියලා අන්න දුක්ඛ නිරෝධය හා සම්බන්ධයෙන් බුදුහාමර පෙරන්නේ සාක්ෂාත්කරණයක්. හිතේ සැනසීම කියන එක එයාට මේ ප්‍රතිපදාව හරහා ලැබෙනව නේද කියලා ස්ථිරයි දැන්. මම මේ මේ විදිහට කටයුතු කරනවා මේ මේ විදිහට සිහිය පිහිටවනවා මේ මේ දේශ සමාධිමත් කරනවා මේ මේ විදිහට අරමුණ දිහා බලනවා ඒකේ ස්වභාවය පේනවා. ඒ ඒ අවබෝධයේ යම් දුරකට වර්ධනය වෙනකොට ඔන්න හිත නිදහස් වෙනවා. නිදහස් භාවය නිවීමක්. හිතට සැනසීමක්, සැහැල්ලුවක්, කෙනෙක් පුජ්‍යලයක් නැතුව වාසය කිරීමක්. දැන් එන ප්‍රතිපදාවක් තුලින් මේ தත්ත්වය මට ලබා ගන්න පුළුවන් කියලා මේ තමා තුල ප්‍රතිපදාව හා සම්බන්ධයෙන් හොඳ තහවුරු වීමක්. මාර්ගයක් දැන් එයාට පැහැදිලි. මෙන්න මේක තමයි මාර්ගය. එහෙනම් මේ මාර්ගය තව දියුණු කරන්නයි අවශ්‍ය වෙන්නේ කියලා මේ එළියේ තියෙන මාර්ගයක් නෙමෙයි තමා වඩපු මාර්ගය ගැන හොඳට ස්ථිර වීමක්. ඒක ධර්මයක හොඳට මේ පෙළ ගැසීමක්. බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය මේ සම්මා දිට්ඨිය වශයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්වන මාර්ගය හා Taman දැන් මේ වඩන මාර්ගය හොඳට සමාන්තරව යෑමක්. හොඳට පෙළ ගැහිලා ඒමක්. Tamanට මාර්ගය නිවැරදි කියලා සනාත වීමක්. ඒක තවදුරටත් වඩන්න තියෙනවා කියලා උත්සාහවන්ත වීමක්. ඉතින් මේ ටික වෙනවා නම් ඒ කියන්නේ මේ තනත්තා තුළ නිවැරදි සම්මාදිට්ඨියක් ඇති වෙලා තියෙනවා. එහෙනම් අපි සාන්ත වෙමු. මේ தත්ත්වය ඇති කරගන්න. ඉතින් මේ தත්ත්වය හා සම්බන්ධයෙන් තවත් පොඩි කාරණාවක් අද මතක් කරන්න හිතුණා. දැන් සාරිපුත්‍ර සාමණේරයන්වහන්සේ මේ සූත්‍රයේදී ඒවන් දුක්ඛම් පජානාති, ඒවන් දුක්ඛම් සමුදයං පජානාති, ඒවන් දුක්ඛ නිරෝධං පජානාති, ඒවන් දුක්ඛ නිරෝධ ගාමිනීම් පටිපදං පජානාති. සෝ සබ්බසෝ රාගානුසයම් පහය. පටිඝානුසයම් පටිවිනෝදෙත්වා. අස්මීති දිට්ඨි මානානුසයන් සමෝහනෙත්වා. අවිජ්ජම් පහය විජ්ජම් උප්පාදෙත්වා දිත්තේව ධම්මේ දුක්ඛස්සන්ත කරෝ හෝති කියන කොටසක් එකතු වෙලා තියෙනවා. දැන් මුලින් කතා කළා මෙතන මේ ධර්මයට පැමිණීම ධර්මය හා සම්බන්ධයෙන් හොඳට ස්ථිර බවක් හිත තුළ පහළ වීම කියන කාරණා ඉෂ්ට වීම. ඉතින් ඒක සාමාන්‍යයෙන් ධහමේ පෙන්වන්නේ සෝතාපන්න වීම කියලා. හැබැයි ඉන් එහා පැත්තක් මෙතන සාරිපුත්‍ර සානහන්සේ පෙන්නනවා සෝ සබ්බසෝ රාගානුසයම් පහය පටින පටිගානුසයම් පණිනෝදෙත්තා. දැන් මේ රාගානුසය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය, පටිඝානුසය සම්පූර්ණයෙන් වැළැක්වීම කියන්නේ අනාගාමී වීම. අස්මිති දිට්ඨි මානානුසයන් සමූහණිත්වා අවිජ්ජං පහය විජ්ජං උපාදිත්වා. මේ කියන්නේ අරහත්ත්වය. කියන්නේ සම්පූර්ණයෙන්ම දිට්ඨි මාන අනුසය සියල්ල ඉවත් වීම කියන්නේ මෙතෙන්දී දිට්ඨිය කියලා සම්මාදිට් මේ මොකද්ද සක්කාය දිට්ඨිය නෙමෙයි මෙතෙන්දී. ඊට එහා ගිය අර ඊටාම සූක්ෂම අන්දමේ අස්මි මානය හා සම්බන්ධයෙන් තියෙන අපේ හිතේ තියෙන යම්සි අනවබෝධයක්. ඒ අස්මි මානෙ ඉවත් වීමක්. මාන අනුසය ඉවත් වීමක්. ඉතින් ඒක සිද්ධ වෙන්නේ අරහත් වේදි කියලා තමයි පෙන්වන්නේ. ඉතින් ඒ කියන්නේ දැන් මුලදී මෙතන ප්‍රශ්නයේ වශයෙන් මේ ඒකාතකේ මේ සූත්‍රයට පෙළ ගැස්ම වශයෙන් ආවේ අර සෝතාපන්න මට්ටමකටපත් වෙන ඒ එල්ලේ තමයි පෙන්වන්නේ. හැබැයි එතන නතර කළා නැහැ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. මේක තව දිගට කරගෙන ගියා නම් එයාට පුළුවන් මේ සෝතාපන්න මට්ටමිනුත් එහාට යන්න. මේ ආර්ය මාර්ගයක් වඩන්න තව එහාට ගිහිල්ලා එයාට පුළුවන්කමක් ලැබෙනවා මේ අනාගාමී තත්ත්වයටපත් වෙන්න. සබ්බසෝ රාගානුසයන් පහය පටිනා පටිගානුසයන් පටිවිනෝදෙත්තා. රාගානුසය සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්න. පටිගානුසය සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්න. කාමරාග පටිග කියන සංයෝජන සම්පූර්ණයෙන්ම මුලින් පුටා දමන්න. ඉතින් එහෙනම් අනාගාමී තත්වයකටපත් වෙනවා. එතනත් අතර නොකර කියනවා අස්මීති දිට්ටි මානානුසයන් සමූහනිත්වා. එතකොට මේ දික්ටි අනුසය මාන අනුසය අස්මි අස්මි මාන අනුසය මේවා සම්පූර්ණයෙන් මුලින් උපුටා දමනවා. ඒ කියන්නේ අරහත්ත්වයටපත් වීම. එතකොට බිකු බෝධිසත්වයන්ාසේ මේ හා සම්බන්ධයෙන් අදහසක් ඉදිරිපත් කරලා තිනවා. අර මෙතෙන්දී මේ මේ වන් කියපු කාරණාව මතු කරලා පෙන්නලා දීලා තිනවා. උන්වහන්සේ සඳහන් කරනවා මේ සූත්‍රයේ එතකොට මේ මුලදී සෝතාපන්න මාර්ගයටපත් වීම එහා අවශ්‍ය කරන සම්මාදිට්ඨිය පැතරින් නොනැවතී තව ඉදිරියට යාම කියන එක අරහත්ත්ව දක්වාම යෑම සම්බන්ධයෙන් උන්වහන්සේ අටුවාවත් එක්ක ගලපලා ප්‍රකාශ කරලා තියෙනවා. දැන් මීට වඩා වෙනස් මතයක් ඉදිරිපත් කරනවා අනාලියෝ ස්වාමීන් වහන්සේ ජර්මන් ජාතික අනාලියෝ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මතක් කරනවා මෙතන විශේෂයෙන්ම සෝතාපන්න මට්ටමයි පෙන්වන්නේ මේක මේ ඉදිරිපත් කළා තියෙන මේ අන්තිම කොටස ඒ කියන්නේ අර සබ්බසෝ රාගානුසයම් පහය පටිගානුසයම් පටිවිනෝදෙත්වා අස්මීති දිට්ටි මානානුසයන් සමූහනිත්වා අවිජ්ජම් පහය විජ්ජම් උපාදෙත්වා දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝ හෝති කියන මෙන්න මේ කොටස අනිකුත් ත්‍රිපිටක වල දකින්න ලැබෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ තේරවාද ත්‍රිපිටකයේ මෙන්න මේ සම්මාදිට්ඨි සූත්‍රය තුළ දකින්න ලැබෙනවා. හැබැයි සංස්කෘත ත්‍රිපිටකයේ නැත්නම් චීන ආගම මජ්ක්‍ධිම ආගම කියන ඒ පොතේ මේක දකින්න ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා උන්වහන්සේ හිතනවා මේ කොටස සමහරට පස්සේ එකතු වෙන එකද දන්නේ නැහැ කියලා. ඒ නිසා උන්වහන්සේ තීරණයක් කරනවා මේ සූත්‍රය විශේෂයෙන්ම සෝතාපන්න මට්ටමට පත්වීම සඳහා ඒ මූලික සම්මාදිට්ඨියයි මෙතනදී පෙන්වන්නේ කියලා. ඉතින් ඒක තමයි ඇත්තටම මට හිතෙනවා විකු බෝධිසාන්නාංශයේ අදහස නිවැරදි කියලා. මොකද මේ සම්මාදිට්ඨිය අපි සුළු කොට දැකිය යුතු නැහැ, පටු කොට සැලකිය යුතු නැහැ. මොකද මේකේ ගැඹුරක් පේන්න තියෙනවා. අපි ගිය වාර සාකච්ඡා කරපු අර ආහාර හා සම්බන්ධිනුත් මේ පිටුතුට මතක ඇති. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ කබලින්කාර ආහාරය යම්සි කෙනෙක් සම්පූර්ණයෙන් දැනගත්තා නම් එයාට පුළුවන්කමක් ලැබෙනවා කියලා මේ මේ සංයෝජන තුනක් ප්‍රහාණය කරනවා. ඒ කියන්නේ අනාගාමී තත්ත්වයටපත් වෙනවා. ඊළඟට ස්පර්ශ ආහාරය සම්පූර්ණයෙන් දැනගත්තා නම් ඊළඟට මනෝ සංචේතන ආහාරය සම්පූර්ණයෙන් දැනගත්තා නම් විඥාන ආහාරය සම්පූර්ණයෙන් දැනගත්තා නම් එයාට පුළුවන් වෙනවා කියනවා රහත් වෙන්න. ඒ කියන්නේ මේ ආහාර සම්බන්ධයෙන් උනත් ගැඹුරින් අවබෝධ කරගන්නවා කියන්නේ ගැඹුරු ප්‍රතිපදාවක්. එතන සෝතාපන්න මට්ටමින් ඔබට ගිය ප්‍රතිපදාවක් තියෙනවා. ඒ නිසා මේ හැම කොටසකම සැහැණ ගැඹුරක් තියෙනවා චතුරාර්ය සත්‍ය ගැනත් ඒකමයි කියන්න තියෙන්නේ. ඒතර මේකේ මූලික මට්ටමේ දැන ගැනීම සෝතාපන්න මට්ටම වෙන්න පුළුවන්. හැබැයි එතන නොනැවති යම්සිකනේ දිගට දියුණු කිරීමේ හැකියාව